ඉතින් අර මීට ඉස්සර බොද්ධංගවලත් දක්වපු ආකාරයට මේ එක එකක් සෑම විටම පහළ වෙන්නේ අර කලින් කලින් පහළ වෙච්ච බොජ්ජංග ධර්මවල හේතු ප්‍රත්‍ය වශයෙන් ඇති සම්බන්ධතාවය නිසා. මේකට කියනවා නිසා හට ගැනීම කියලා. කලින් ඇති වෙච්ච සමාධිය නිසා උපේක්ෂාව හට ගන්නවා. සමාධිය නිසා උපේක්ෂාව හට ගන්නවා. ඒ වගේම සතිය නිසා ධම්මවිචය හට ගන්නවා. ධම්මවිචය නිසා පිරිය හට ගන්නවා. පිරිය නිසා ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීතිය නිසා පස්සද්ධිය හට ගන්නවා. අසද්දේ නිසා සමාධිය හට ගන්නවා සමාධිය සහ උපේක්ෂාව කියලා දෙකේටි සඳහන දක්වන්නේ නිසා හට ගැනීම කියලා. ඉතින් බලපුවාම මේ කල්ු වලක ඇඳලා එකින් එකට එකින් එකට <coughs> ප්‍රේක්ෂීය වශයෙන් වෙන්නන්න පුළුවන් සම්බන්ධතාවය දකිනකොට ඒක හරි ලේසි අපේ පවතින අධ්‍යාපන ක්‍රමය ඇටියට තේරුම් ගන්න. හැබැයි අර <coughs> භාවනාවෙන් බලනකොට ওই තරම්ම සරල රේඛීය සම්බන්ධතා නෙවෙයි. ඌ අතර ප්‍රත්‍යুৎපන්න සම්බන්ධතාවක් තියෙනවා. මේ උපේක්ෂාව නැවත ගිහිල්ලා අර සතියට නැත්නම් උපේක්ෂා නිසා සතිය වර්ධනය කිරීම කරනවා. සතිය නිසා ධම්ම විචේ වර්ධනයක් වෙනවා ආයශනයක්. ඊට ධම්ම විචේ නිසා නැවත සතිය වර්ධනය වෙනවා. ওই විදිහට මෙව අතර අන්තර් සම්බන්ධතාවක් රාශියක් තියෙනවා. නමුත් අර දේශීය තේරුම් ගැනීමට නැත්නම් අපි කියන මේ බහුසුත භාවයේ සඳහා අර වගේ නිසා හට ගැනීමේ ක්‍රමයක් තමයි පටන් අරගන්නේ. ඒ උපේක්ෂාව ගැන සඳහන් කරනකොට අපේ බණ පොත් ටිකාර බැලුවොත් මේ උපේක්ෂා જાති රාශියක් සඳහන් වෙනවා. ඒ අපි සමාධය නැත්තම් සමාධිය කියන මීට කලින් ගත්ත චෛතසිකයේදීත් අපි දැනගත්තා ඒ සමාධිය ධ්‍යාන වලට සම්බන්ධ වෙන සමාධියක් තියෙනවාය. ඒ වගේම විපස්සනාවට සම්බන්ධ වෙන මේ සමාධියක් තියෙනවායි කියලා. ඒ වගේ තමයි උපේක්ෂාවෙත් තියෙනවා ධ්‍යාන වල සඳහන් වෙන උපේක්ෂාව ත්‍ෘතිය ධ්‍යාන චතුර්ථ ධ්‍යාන ගැන සඳහන් වෙනකොට මේ සුඛ උපේක්ඛා දෙක සහිත ත්‍ෘතිය ධ්‍යානෙ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යානෙ කියලා තමයි සඳහන් කරන්නේ. ඌවයිදී සඳහන් වෙන උපේක්ෂාවට කියනවා ධ්‍යාන උපේක්ෂාව කියලා. ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කිව්වහම සෑම සත්‍යයන් විසෙහි හිත භාවය අරසත්තානං හිතා හිතාන් භාව ලක්කනා මිත්තා කියන විදිහට සත්‍යන්ගේ හිතසුව සැලකීම මෛත්‍රිය වශයෙන් සලකනවා. ඊට පස්සේ දුක්ඛිත සත්‍යා කෙරියත්තාවේ අනුකම්පාවට කරුණාව කියලා කියනවා. ඊගාට සුඛිත තත්වයක් සත්‍යා කෙරියති මුදිතාවට මුදිතාව කියලා කියනවා. මුන්නෝ ටික ගෙවම් කරලා අවසානයේ තමයි සීල සත්‍යයන් කෙරියත්තා වූ සමභාවය දැක්වීමද කියනවා. ප්‍රිය අප්‍රිය මධ්‍යත්ත කියන සෑම සත්වයන් කෙරෙහි ඇති සමභාවය දක්වන කියනවා මේ බ්‍රහ්ම විහාර උපේක්ෂාව. ඒ වගේම ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ ඒ චලංග මේ හයක් ద్వාරවල ඇති වෙන උපේක්ෂාවට චලංග උපේක්ෂාව කියලා කියනවා. අපි මේ දැන් සාකච්ඡා කරන එකට මේ බොජ්ජංග උපේක්ෂාව කියලා කියනවා. මේ විදිහට ගොඩාක් උපේක්ෂා සඳහන් වෙන තැන් තියෙනවා. ඒ සෑම තැනකදීම උපේක්ෂාව කියන එකට මේ తත්‍ර මජ්ජත්තතාවය සම සමාහිතතාව චිත්ත මජ්ජත්තතාදී වශයෙන් උපේක්ෂා කියන්නේ මදහත් බව කියන එක තමයි සඳහන් කරන්නේ. එතකොට වේදනා චෛතසික ගත්තාම දුක්ඛ වේදනා සුඛ වේදනා කියුවාම දෙක මැද තියෙනවා අදුක්ඛම සුඛ වේදනාට ඒකටත් කියනවා උපේක්ෂා වේදනාව කියලා. මේ වගේ මේ වේදනාව උපේක්ෂාව කියන එකේ ඒ තියෙන යෙදිලා තියෙන තැන් ඉදලා තියෙන අවස්ථාව ගත්තහම මේක සාමාන්‍ය අදහසක් කෙනෙකුට ඇති කර ගන්න පුළුවන් මේ උපේක්ෂාව කියන මේ බුදුහාමුදුර අපිට පෙන්ලා දෙන්න හදන කියලා දෙන්න හදන කාරණාව පිළිබඳව. ඒ උපේක්ෂාවට මඟ පාදා ගත්ත නැත්නම් උපේක්ෂාවට යොමුව නැඹුරුව ලබා දීමට ගත්ත මේ පාඨයේ සඳහන් වෙන්නේ සෝ තත්හා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කති අර කලින් ඇති කරගත්ත සමාධි බොජ්ජංගයේ නිසා ඇතිවෙච්ච මේ සමාහිත භව කෙරෙහි මදහත් වෙනවා. ආයින් ඉහාට දැන් මට කලියුත්තක් නැත. සියල්ලම සම්පූර්ණා කියලා මේ මදහත් භාවයේ තමයි උපේක්ෂාව සඳහන් වෙන්නේ. ඉතින් මේ උපේක්ෂාව උපචාර සමාධියටපත් වෙලා එහෙම නැත්නම් ධ්‍යාන වශයෙන් කියන සමාධි නිමිත්ත ආශ්‍රය කරමින් උපචාර සමාධියටපත් වෙච්ච හිත හොඳට අජුපෙක්ඛණය කරනවා. එහෙම නැත්නම් ඒකට තනා වැඩෙන්න නිසිනින්දේ වැඩෙන්න අනුග්‍රහ කරපුවාම එයා ප්‍රථම ධානයට සමවදිනවා. ඒකට අපි කියනවා සමත මාර්ගය කියලා. ඒ වගේම තමයි විපස්සනා ඥානවල නව මහ විපස්සනා ඥාන වශයෙන් සඳහන් කරන ඒ උද්‍යාබ්බය භය භංග භය ආදීනවාදී වශයෙන් ඒ වගේ අවසානීය සංස්කාරයන්ගේ උපේක්ෂාව දැකලා එහිදී අජ්ජුපෙක්ඛණය කෙරුවට පස්සේ ඒ හිත මාර්ග ඵලය වලට වැටෙනවා. ඒකට කියනවා මේ බොජ්ජංග උපේක්ඛාව කියලා. ඒක මේ විපස්සනාවේ එක සංදිස්ථානයක් වැදගත් කඩයිමක්. මෙන්න මේ විදිහට සමතයේ සමත සමාධිය සමාධි නිමිත්තේ අභ්‍යග්ග නිමිත්තේ කියලා නිමිති දෙකක් අනුව වැඩ කිරීමක් අපි ඊයේ ධර්ම දේශනාවේදී හැකි තාක් දුරට මත කරගන්නවා. ඒ සමාධි නිමිත්ත ආශ්‍රය කරන එක නා ධානයකට වැටෙනවා. ඒකට කියනවා සමතය කියලා. සමත භාවනාව කියලා. ඒක සර්වචනන්සේ 15 වෙනි ඉස්සරත් මේ ලෝකේ පැවතිච්ච මේ බණ භාවනා කරපු සිල්වත් ගුණවත් ඇත්තන්ට යන්න පුළුවන් වෙච්ච ඒ කාම ලෝකේ ඉක්මවපු රූප ලෝකයක් අරූප ලෝකයක් වීම අපිට දොර විවෘත වෙනවා. නමුත් මේ මේ සර්වචනන්සේ 15 වෙනි කලින් මේ සංඛාර උපේක්ඛාවක් ඇති කරගෙන බොද්ධංග වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට දොර ඇරලා මාර්ගඵල ලැබීමක් පිළිබඳව හැඟීමක් තිබුණේ නැහැ. ඒ නිසා බෞද්ධයෝ වෙන අපි අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලා ගෙනහැර දක්වන දේ වටිනා හොඳ කියන ಗುಣධර්ම වල මුදුන් පෙත්ත මුදුන්පත් වීම වශයෙන් තමයි මෙලව වශයෙන්ම මාර්ගඵල ලැබීමක් ගැන කතා කරන්නේ. එහෙම නොවුනා නම් අපටත් ඒ අනිකුත් ආගම් වල තියෙන සමානතාවය දැක ගන්න පුළුවන්. නමුත් අපේ මේ සරුවත්න සාසනයේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ මෙලව වශයෙන්ම මේ මාර්ගඵල වලට ලඟ පුළුවන් ඒ ලංවීමේ ආශ්චර්යය. ඒකේ තියෙන අපූර්වතාවය තමයි මේ බොද්ධංග උපේක්ෂාවෙන් කර දෙන්නේ. ඒ නිසා මනුස්ස හිතකට ළඟා වෙන්න පුළුවන් ඊ타ත්ම සූක්ෂම, ඊ타ත්ම සුමුදු ඉතාමත් ප්‍රනීත අවස්ථාවක් තමයි මේ බොද්ධංග උපේක්ෂාව කියලා කියන්නේ. ඉතින් ඒකට කල්ලාතුව ඒකට සූදානම් වෙන අවස්ථාවල් තමයි මේ ධ්‍යානයකදී නැත්නම් ධ්‍යානයක් ලබා ගැනීමට යම් කිසි කෙනෙක් කටයුතු කරන කොහොමද? එතනින් ගියාම ඒ අනෙකුත් ඉන්ද්‍රියන් වල හික්මීමක් ලබා ගන්නකොට වෙන විදිහට කියනවා නම් මේ ඉන්ද්‍රිය සංවරයක් ලබා ගන්නකොට කොහොමද අපි උපේක්ෂා වෙන්නේ කියනවා අතරමඟදී අපිට හම්බෙන පුංචි පුංචි අභ්‍යාස. මේ අභ්‍යාස දිනු කරගෙන දිනු කරන තමයි අපි අවසානයේ මේ බොද්ධංග උපේක්ෂාවටපත් වෙලා මාර්ග ඥානවලටපත් වෙන්නේ. ඉතින් අර ඊයේ දේශනා කරපු ඒ සම්මත සමාධි විපස්සනා සමාධි කියන දෙකේ කැළපැමිණීමක් තමයි මේ හිත අජුපෙක්කණයටපත් කරලා සමතේ නම් ධානයකට ඇතුළු වීම සහ මාර්ගඵල ඥානයකට නම් මාර්ගයට ඇතුළු වීමේදී කටයුතු කලමනා දක්ෂ වීම තමයි මේ උපේක්ෂාවෙන් කෙරෙන්නේ. ඉතින් අපි ඊයේ කරපු දේශනාවේ අඩුවක් සම්පූර්ණ කිරීමේ අදහසිනුත් ඒ වගේම අද කරන මේ දේට පදනම හොඳ සකස් කිරීමක් වශයෙන්ුත් යෝගාවචරයේ දැතකට යුතු තව කරුණු ටිකක් විශේෂයෙන්ම මේ සමාධිය සමතේ පැත්තට අංග සම්පූර්ණ වෙන හැටි විපස්සනා පැත්තට අංග සම්පූර්ණ වෙන හැටි පොත්පත්වල දින කරුණු බෞද්ධ භාවයේ පිනිස මෙතනදී මතක් කරගත්තොත් හොඳයි කියලා මම අදහස් කළා. ඒ නිසා අපි අරගන්න ඕනේ යම් ආකාරයකට යෝගාවචරයේ සමත සමාධියක් වඩනවනම් ඒ කියන්නේ මේ ධ්‍යාන භාවනාව පිළිබඳ. ධ්‍යාන භාවනාව ගැන අදහස් කර සමත සමාධියක් වඩනවනම් මේ යෝගාවචරය දැනගන්න ඕනේ මෙන්න මෙතෙන්ටපත් වෙන තාක්කල් මේ සමාධියට කියන්නේ උපචාර සමාධිය කියලා දැන් දෙමිදුලට පැමිණිලායි තියෙන්නේ. නමුත් ගෙට ගෙවැදිලා නැහැ. ඒකට ගෙට ගෙවදින වෙලාව සලකුණු කරන්නේ සටහන් කරන්නේ කොයි ආකාරයෙන්. අන්න ඒකට කරුණු පෙන්වන්නේ මෙතුආකල් හිත ආවරණය කරන අචක්කු කරණෝ අන්ධකරණෝ පඤ්ඤා නිබ්බේ නිරෝධකෝ අනිබ්බාන සංවත්තනිකෝ ආදී වශයෙන් හිත ඡන්ද පරුස හිතුවක්කාර ගොරෝසු කරවකෝ අර නීවරණ ධර්ම ටික යටපත් වෙලා ඒ වෙනුවට ප්‍රථම ධානයේට අවශ්‍ය කරන්නා වූ ධානාංග පහක් හිතේ තැන්පත් වෙනවා. පරණ තිබුණු ගොරෝසු කටි. අපි කියනවා නම් පරිඋත්ථාන කෙලස් කියලා ඔය කෙලස් තුන් වර්ගයේදී සඳහන් කරන මැද මට්ටමේ කෙලස් වලට තවත් වචනයක් තමයි නීවරණ ධර්ම කියලා කියනවා. නම් වශයෙන් නම් තීන මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා ඒ නීවරණ ධර්ම පහක් තියෙනවා. ඒ නීවරණ ධර්ම හැම වෙලාවෙදීම හිත කොලමොල කරනවා. ඡණ්ඩ පරුස කරනවා. මේ පාලනය කරගන්න බැරි ගොරෝසු තත්ත්වවලටපත් කරනවා. ඉව නැති වෙලා ඒ වෙනුවට යම් වෙලාවක ඥානයක් ලැබුණා නම් හිත ප්‍රණීත වෙනවා. කීකරු වෙනවා. කල්ල චිත්තං, මුදු චිත්තං, විනීවරණ චිත්තං, උදග්ග චිත්තං, පසන්න චිත්තං කියලා තමයි මේ සරුවචනාංශයේ ඒ කීකරු වෙච්ච හිත දකින්නේ. කල්ල චිත්තං කියලා කියන්නේ කුඹරක බින්නගම හාලා ඊගාවට දෙහිය අන්තිමට පූර්වලැලෙන් ගෑවට පස්සේ අපි කියන මඩට කලල් මඩ කියලා. ඒ කලල් මඩ තමයි අර කණු කපිච්ච පිටර වියේ වපුරන. එතකොට ඒ පිටර විය ගිහිල්ලා අර කලල් මඩේ කාගෙන ඉතින් මුල්ලදින්ට සුදුසු තත්ත්වයක් ඇති වෙනවා. නමුත් මේ තනකොළ සහිත ආපු නැති ගොරෝසු ඊටමට පිටර වී ඉස්සත බිත්තර වියට එච්චර පුළුවන් කමක් නෑ අර ගොරෝසු වලවත් එක්ක හැප්පිලා මුල්ලාදී. නිසා කල්ල චිත්තං කියලා කියන්නේ අන්න ඒ වගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය නෛර්යානික සීසත් ධර්මයේ වදින්න ඉස්සරලා හිත හොඳට කලල් මඩ කරා. මඩක් වගේ ගොවියා කලල් කරගත්තා වගේ කල්ල චිත්තං කියලා කියනවා. කර්මඤ්ඤෝ චිත්තං මුදු චිත්තං හොඳට මුරුදු වෙන්න ඕන. හිත මුරුදු භාවයටපත් වෙන්න ඕන. ඒ කියන්නේ මේ උඹලගේ අතරපත් වෙච්ච මැටි පිට වගේ හොඳට ගල් කැට නැතුව සමව කලවම් වෙලා හොඳට ඇනිලා පදන් වෙලා තැම්බිච්ච මට්ටිය ඒ සික්කුඩ තියාගත්තට පස්සේ කුඹලට ඕන ඕනේ පදන් එහාට මෙහාට නමන්න පුළුවන්. ඒකට කියනවා මුදු චිත්තං. උදග්ග චිත්තං කියලා කියන්නේ උද්වේගවත් සිතක් ඇති වෙන්න ඕනේ. මම දැන් සීලයේ මගින් මේ ගුරුස් කායික දුස්චරිත වචී දුස්චරිත නතර කරගෙනයි ඉන්නේ ඊගාවට තියෙන මේ පරිඋත්තාන කෙලස් කියන නීවරණ අයින් කරනවා කියන එක ලේසි නෑ. නමුත් ඒ සඳහා උද්‍යෝගිමත් හිතක් දැනට ඇති කරගෙන තියෙනවා. අන්නේ උද්‍යෝගිය වැඩෙන්නේ මේ කියන මේ නීවර ධර්ම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා හිතට හොඳ පැත්තට සුදු පැත්තට ඉඩ ලැබෙනකොට තමයි. ඒකට උද්‍යෝගයක් ඇති. උදග්ග චිත්තම්, පසන්න චිත්තම්. එවැනි හිතක් බොහෝමත්ම ප්‍රසන්නයි. අප්‍රසන්න ගති හිතේ නැති වෙලා. විනීවරණ චිත්තම්, නීවරණ ධර්ම නැහැ. ඒක නිසා නීවරණ ධර්ම එනකොට ඒවා දැනගෙන ඒවා ධර්මතාව වශයෙන් ඉගෙනගෙන යන ගමනට විපස්සනාව කියලා කියන්නේ. ඒ සමත යෝගාවචරයට එහෙම එක එක නීවරණයක් වෙන වෙන වශයෙන් හොඳට අලගිය මුලගිය දැනීම ලබා ගන්නට අමාරුයි. මොකද සමත යෝගාවචරය නීවරණ දිහා බලන්නෙම ඒව නැති කළ යුතු දේවල්. දුරු කළ යුතු දේවල් කියලා බලනවා මිස ජීවර්ණලි දිහාවට ධර්මතාව විදිහට බලන්න. කොහොම නමුත් ඒ ජීවර්ණයන් යටපත් කරලා ඒ යෝගාවචරයට අවශ්‍ය නම් ජීවර්ණ ධර්ම යටපත් කරලා ධ්‍යානයක් ලබනද ඒ පුද්ගලයා නානා ප්‍රක්‍රම වලින් විවිධාකාර දක්ෂතා මගින් අර නීවරණ අයින් කරලා ඒ වෙනුවට ධානාංග පහක් ඇති කරගන්නවා. නීවරණ ටික අපි නම් කළා ආමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කොක්කුච්ච විචිකිච්ඡා මේකෙන් මේ මේ මෙතෙක් වෙලා සංසාරේ අපි දැන නොදැන අපේ හිත්වල පහට බැඳිච්ච මේ නීවරණ පහ වෙනුවට දැන් ධානා හිතේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා ධානා අංග පහක් ඇති වෙනවා විතක්කය කියලා කියන්නේ අපි ඉස්සරහින් තියාගත්ත සමත ආරමුණ. මොකද්ද ආනාපානි, බුද්ධානුස්සතිය, මෛත්‍රිය, පසින, අසුබ, මලකුණක් එහෙම නැත්නම් මොනම හෝ සමත ආරමුණක් අරගෙන ඒකටම හිත නංවන ගතියට කියනවා විතක්කේ කියලා. වෙන දන වෙන විදිහට කියනවනම් හිත පිට නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව හැම වෙලාවෙම Taman ඉදිරියට ගත්ත අරමුණටම හිත නගිනවා නම් ඒකට කියනවා විතක්කේ කියලා. හිතේ ස්වභාවය ඒක තමයි. හිතේ ස්වභාවය මොකක් හරි එන අරමුණට ආරූඪ වෙන එක. නමුත් මෙතනදී විතක්කේ කියන එක අදහස් කරන්නේ දෙන ලද සමත අරමුණටම හිත නගිනවනම් එතනදී මේක කියනවා ධානාංගයක් වශයෙන් විතක්කේ කියලා. ඊට විචාරය කියලා කියන්නේ එසේ නම් වන ලද අරමුණ අත ගාලා රස විඳලා අත්දකලා මිස අපව එන්නේ නැහැ. අපි ආනාපානේ ආස්වාසයට හිත නැංගුවා නම් ආස්වාසය එනකොට ආස්වාසය කියලා මෙනෙහි කළා නම් ඒ ආස්වාසයේ ප්‍රස්වාසයෙන් වෙන් වෙන හැටි දැකලා මිස ආපහු නිකන් ඉන්නේ මම දැක්කා කියලා නිකන් ඉන්නේ ප්‍රස්වාසයට හිත නැංගුවා නම් ප්‍රස්වාසය කියලා මෙනෙහි කරා නම් ඒ ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙනස් වෙච්ච හැටි අත ගහලා රස විඳලා මේ අත්දකලමයි එන්නේ. ඒකට කියනවා විමසුන් නොවන ਵਿਚාරය කියලා. මෙන්න මේ විතක්ක ਵਿਚාර කියන මේ මූලික අපි මේ භාවනාදී මුලදී ඉගෙන ගන්න ওই දෙක තමයි. අරමුණක් එනකොටම අරමුණට හිත නංවනවා. සමතේදී නම් දී යටි මූල කර්මස්ථානෙට නංවලා ඒ අරමුණ දැනගන්න. මේ ආස්වාස අවස්ථාව මේ ප්‍රස්වාස අවස්ථාව. යම් විදිහකට ආස්වාද ප්‍රස්වාස නැති වෙලා තල්ලු කරගෙන හිතවිල්ලක් ආවනම් අපි ඒකට යනකොටම අපි දැනගන්න මේ ආස්වාද ප්‍රස්වාස නෙවෙයි හිතවිල්ල. මේ ආස්වාද ප්‍රස්වාස නෙවෙයි වේදනාව. මේක සාධ්‍යයක් කියලා එක එක එක එක වෙන්කර දැන ගැනීම තමයි ਵਿਚාරයෙන් කරන්නේ. යම් වෙලාවක විතක්කය හිතේ පවතිනවා නම් ඒ හිතට කවදාකවත් අර නීවරණයක් වශයෙන් තිබ්බ තීන මිද්දේ කියන නිදිමත වදින්නේ නැහැ. එනිසා හොඳට Taman දැනගන්න ඕනේ ඒ නිදිමත වෙලාවක් එනවා නම් ඒිට විනාඩි ගානකට කලින් අර මෙනෙහි කිරීම ඇන හිටලා. දැන හෝ නොදැන. මේකේ තේරුම් ගන්න යෝගාචර ගොඩක් හරි යනවා. නමුත් මේක නිවැරදින මූල ධර්මයක්. එතකොට හිත කුසීත භාවයට, කෝසජ්ජයට වැටෙනවා, තීන මිද්දේට වැටෙනවා. තීන මිද්ද කියලා කියන්නේ ඒ බටර් ටිකක් අරගෙන අයිස් පෙට්ටියකට දාපුවාම ඒක ගුලි වෙනවා, ගල් වෙන ගතියට. ඒ කියන්නේ මිද්ද කියලා කියන්නේ මිදෙනවා කියනවා. හිත මිදෙනවා. හිත කර්මන්නේ බාහිර කල්ල චිත්ත, මුදු චිත්ත, උදක්ක චිත්ත, පසහන චිත්ත කියපතාවේ නෙවෙයි. දැන් ගුලි ගහලා ලෙඩ වෙච්ච සර්පෙක් මුල්ලකටලා ওই වකුටු වෙලා බුදියා ඉන්නවා වාගේ හිත ගුලි ගහන්න පටන් ගන්නවා. ඒ ගුලි ගහන්න හේතුව මොකද? එනේ එන අරමුණ මෙනෙහි කිරීම නැතුව. ඉතින් ඒක නිසා ඔය රැයට ගල්පද වෙනකොට ඒ හරකට නිදිමත වෙනවට ගල් කාර්යය කරන්නේ ගල් කවි කියනවා. හා හීයක් හානකොට ඒ හරකට එපා වීම නතර කරන්න අඬ හැරපා. කොළපාගනකොට ඒත් අඬ හැරපා. මේ විදිහට හැම වෙලාවෙදීම මේ සතා නිින්දට නොවැටීම පිණිස ඉතින් ඔය මොනවා හරි ගෝසාවක් කරගෙන නැත්තම් වරින් වර උඩ තට්ටු කර කර හරි යන්න ඕනේ. ඒකයි වන්නපත ජාතකයේ ඒ වාගේ ඒ ගැල් සාතුනායකයාට නිින්ද ගියාම ඒ හරකට මග පෙන්නන්න කවුරක් අත්තා. ඌ ආපහු කරකලා ඊයර හිටපු තැනට ආවා. ඕක තමයි හිතටත් වෙන්නේ මෙනෙහි කිරීම යම් තැනක නතර වුණොත් එතනදීම හිත Tamanට පුරුදු විදියට ගුලි ගැහිලා වකට වෙලා බුදියන්න පටන් ගන්නවා. ඒක නිසා අපි දැනගන්න ඕන විතක්කේ තියෙනවා නම් මෙනෙහි කිරීම තියෙනවා නම් ඒ හිත නින්දට වැටෙනවා. එතකොට විචාර බුද්ධිය. විචාර බුද්ධිය කියලා කියන්නේ මම මේකේ ආනාපාන ආස්වාසයටයි. ප්‍රස්වාසයට නෙවෙයි. ආස්වාදේ කොහොමද දන්නේ? ආ ඒක ටිකක් සීතලයි. මොන ප්‍රස්වාසයට යනවා. ප්‍රස්වාසයට ගියාම කියනවා මම ප්‍රස්වාසයට ගියා. කොහොමද දන්නේ? ආ ඒක හරියට ටිකක් උණුසුමයි. නැත්නම් ආස්වාදේ කොටයි. ප්‍රස්වාසයේ දිගයි ආදි වශයෙන් ඒක අතගාල බලලා රස විඳින ගතියට කියනවා විචාර බුද්ධිය කියලා විමසුම් නුවණ. ඒක තියෙනවා නම් කවදාකවත් ආස්වාද වේලාදී ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන්න තරම් සැක පහළ වෙන්නේ. ප්‍රස්වාස වේලාදී ආස්වාද කියලා මෙනෙහි කරන්න තරම් සැක පහළ වෙනවා. පිටිකිච්ඡාවට ඉඩ නැහැ. මේක හොඳට තේරෙන්නේ සක්මන් කරනකොට. සක්මන් කරනකොට මොනවා හරි කුරුළු සද්දයකට හිත ගියොත් වම කියලා දකුණ කියලා මෙනෙහි කරනවා. දකුණ කියලා වම කියලා මෙනෙහි කරනවා. කියවර ගානක් යනකොට තේරෙන කකුල් දෙක මාරු වෙලා නෙවෙයි මිනේ කිරීම මාරු වෙනවා. එතකොට තේරෙනවා එහෙම මාරු වෙලා ඇවිදිනවා නම් කවදාකවත් ඒ ඒ අරමුණේ රස කෙන්ගෙන් වශයෙන් දකින්න බෑ. එතකොට අර ගිරව් කෑ ගහනවා වගේ ඔය මිනේ කිරීමක් කරනවා. නමුත් ඒ මිනේ කරන අරමුණට හිත යන්නේ නෑ. එහෙම නැත්තම් කියනවා විචාර බුද්ධිය වැඩ නෑ. ඉතින් විචාර බුද්ධිය වැඩ නම් කලකොල නෑ. ඉතින් විදිහට කියනවා විචිකිච්ඡා නෑ. ඉතින් මේ දෙක වැඩ කරනවා නම් තමයි අපේ හිතේ කවදා හෝ ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙනවා. ඒ කී කරුව හිත මෙනෙහි වෙනවා. අරමුණේ එනේ එනේක හොඳට වෙන් කරලා පෙන්නකොට හිතට ප්‍රීතියක් පහළ වෙනවා. මේ ප්‍රීතිය හිතට යන්තම් හරි එනවනම් අර නුරුස්නාගනි ද්වේෂය ව්‍යාපාදේ හිතට එන්නේ. ප්‍රීතියක් නැවිත් අර පළවෙනි දෙකේ සූර වෙලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණු රස බල බල යන ගතිය සූර වෙලා ප්‍රීතියක් නාවොත් අපිට සුළු වේලාවක නිකම් මුළු ඇඟම මහ වේහස කර මුළු හිතම මහ මුඩු වෙච්ච මේ පාළු ගතියකටපත් වෙන්න පටන් ගන්නවා එතකොට නුරුස්නා ගති පහළ වෙනවා ඒක අන්තිමට ද්වේෂයට පහළ වෙලා ඉතින් බලින්න පටන් ගන්නවා මේක මේ මේ දුක නැති කරන මාර්ගයක් කියලා මේ භාවනාවට පස්සේ බැලින්නම් ගියාට පස්සේ තිබුණට වැඩිය දුකයි කියලා භාවනාවකට මොකටද දොස් කියන්නේ දුක නැතිවීම නෙවෙයි වෙන්නේ වැඩිවීම වගේ කියලා. මොකද හේතුව අර විතක්ක ਵਿਚාර දෙකේ සූරණේ හිත ප්‍රීතිය පහළ වෙලා නැහැ. ඒ නිසා ප්‍රීතිචෛතසිකය යම් වෙලාවක හිතට ආවන ඒ හිත ද්වේෂයෙන්. ඉතින් ඒක නිසා මේ වයි විද්‍යාව නව තාක්ෂණේ හොයාගත්තට පස්සේ මේ මිනිස්සු මුලින් මුලින් ඇති කරපු ඇත්ත හිතුවා දැන් මේ අලුත් උපකරණ ඒ වගේම මේ විවිධ අංගෝපාංග නිසා මිනිස්සෙන්ට ප්‍රීතිය වැඩි කරන්න පුළුවන්. ආස්වාදේ වැඩි කරන්න පුළුවන්. එතකොට මිනිස්සු ද්වේෂය නැති වෙයි කියන්නේ. දැන් ලෝකේ අර හොඳ හැටි කාසිපණන් අතමිට තියෙනවා නම් මම හිතගෙන දිව්‍ය ලෝකේ මවන්නම් කියලා ඒ සල්ලි තියෙනවා නම් බඩු තියෙනවා නම් එහෙනම් ඉතින් ඊට පස්සේ තරහ වෙන එකක් නැහැ කාකොටා වැටෙන එකක් නැහැ ප්‍රීතියේ ඉඳි දුප්පතුන් නැති ලෝකයක් මවන්න පුළුවන් වෙයි කියලා කීන මැව්වා ඒකේ අපිත් කෑවා අපි සෑහෙන තරම් ගියා. නමුත් අපි වෙනකොට මේ මෝඩකම ගොඩාක් කල් ගිහලා දැන් තේරෙනවා ඒ ඔය කියන ක්‍රමයට ප්‍රීතිය ඇති කරාට බාහිරේ අර මිනිස්සෙන්ගේ කාකොටා වැටෙන ගතිය අඩු වෙන්නේ නැහැ. නමුත් ඕනම වෙලාවක බලන්න භාවනා කරලා විතක්ක ਵਿਚාර දෙක සම්පූර්ණ නම් නැත්නම් ඒක සූර නම් එතකොට ඇති වෙන වීරිය තියේදී කවුරුට කැස්සයි කිය කවුරු හරි දොර හයියෙන් වැහුවයි කියලා මොන එකක්වත් වෙන්නේ හොඳට Tamanට තේරෙන්න පටන් අර ගන්නවා ඒක එයාගේ වැඩේ මට තියෙන්නේ මගේ භාවනා කරගෙන යන්නයි කියලා ඇහැකි සංඥාවයි අනුන්කරේ අනුකම්පාවයි ඇති වෙලා ද්වේෂය එන්නේ නැහැ ඉතින් ද්වේෂය නැත්තම් දැනගන්න තියෙ ද්වේෂය නැත්තම් වණින් තියෙන ද්වේෂය ඇති කර නැත්නම් නෙවෙයි. තමන් භාවනායේ සූර නැති නිසා මේ ද්වේෂය ඇවිල්ලා තියෙන්නේ. ඊගාවට මේ ප්‍රීතිය ආවනම් ඒක හරියට තමන්ගේ සේවකයෝ හොඳට කීකරුව දවසේ වැඩ ටික කරනවා. එතකොට තමන්ට තියෙන කට්ටියගේ පඩිය බේරුවාට පස්සේ ඒ ව්‍යාපාරයෙන් තමන්ට හොඳ ලාභයක් ලැබෙනවා. ඉතින් ඒ ලාභය ලැබිච්චාම අර තමන්ගේ ඒ ලැබෙන වස්තුව සුවසේ පරිහරණය කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඔගේ විතක්ක ਵਿਚාර දෙන්න හොඳට කීකරුව වැඩ කරනවා නම් ඒකට ඉබේම ප්‍රීතියක් පහළ වෙනවා. එතකොට තමන්ට අරමුණී ඇති සුඛය ආනාපාන සතිය ගැන සර්වඥාන්සේ විශේෂම සඳහන් කරනවා සන්තෝතේව පනීතෝච සුකෝත විහාරෝච අසේචනකෝත සුඛාත සුකෝත විහාරෝච යම් වෙලාවක ආනාපානය රසයේ වැටෙන්න පටන් ගත්තොත් ඒකේ තියෙන සාන්ත රසය සන්තෝචේව පනීතෝච ප්‍රනීත බව අසේචනකෝත ඒකට මේ අලුතෙන් එකතු කරන්න උම්මලක ටිකක් දැම්මොත් රස වෙයි දෙහි ටිකක් දැම්මොත් රස වෙයි කියලා කිසිම දෙයක් දාන්න දෙයක් ඒක ඒක වශයෙන්ම ආස්වාසය ආස්වාදයක් බාටපත් වෙන්න පටන් ගන්නවා. ඒ තරම්ම ආනාපානයේ ආනිසංස ජනකයි. ඒ වාගේම සක්මනේ හිටියත්, ඉඹීම ඇකිලිමේ හිටියත්, කොයි අරමුණේ හිටියත් ඔන්න ඔය විතක්ක ਵਿਚාර දෙක වැඩ කරනවා නම් ප්‍රීතිය පහළ වෙන්න පටන් ගන්නකොට ඒක තුල ඒ අරමුණ කෙරෙහි පුදුමාකාර ඒ රස විඳ ගන්න පුළුවන් ගතියක් එනවා. එතකොට අසේචනකොත් සුඛෝත විහාරොත් එතකොට ඔහු සුඛයේ ගත කරනවා. අර සුඛය කියන චෛතසිකය වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ පුද්ගල එතකොට අර විතක්ක ਵਿਚාර වැඩ බහ තබලා හිතුවක්කාරකම් කරන්න ඒගොල්ලෝ දිගට වැඩ. ආන ඕකට තමයි අපි මේ ධ්‍යානයේ ඇතිවෙනා වූ ඒකාග්‍රතාවේ සමාධිය කියලා කියන්නේ. ඒ සමාධිය නිසායි මේ සුඛය එනවනම් උද්දච්ච කුක්කුච්චේ නැති වෙනවා. උද්දච්ච කුක්කුච්චේ කියලා කියන්නේ එක තැනක තැම්පත් වෙලා හිටපු මීමැසි පොදියක් එකපාරට ඇවිස්සුනා වගේ හිතේ ඇවිසීම. නැත්තම් තැන්පත් වෙලා තියෙන වීලිච්ච අලු කොටකට ගලක් ගැහුවා වගේ එකපාරට විහිරී යනවා. අන්න ඒව නැතුව මේ සුවසේ හිතපත් වෙනකොට අර ඇවිසෙන ගතිය නැති වෙනවා හිත නතර වෙනවා. එතකොට ඒකාග්‍රතාවය එනවනම් ඒ හිත විවිධාකාර අරමුණු රස හොයමින් නන්නත්තර වෙන්නේ. කාමච්ඡන්දේ නැතුව යනවා. කාමච්ඡන්දේ කියලා කියන්නේ මූල කර්මස්ථානයේ තියේදී නන්නතරය. ශබ්ද අහන්න බලනවා. වේදනාවෙ විඳින්න බලනවා. හිතවිලි හිතන්න හදනවා. එතකොට හැම ඉඳුරම්ම ඇවිසෙනවා. නමුත් යම් වෙලාවක හිතට මේ ඒකාග්‍ර භාවයේ ටික ටික එනවනම් ඉබේම අර මූල කර්මස්ථානියේම හිත හිටිනවා මිස හිත නන්නතර වෙන්නේ. එතකොට ඔන්න ඔය ආකාරයට යම් වෙලාවක හිත නීවරණ ධර්ම පහ අයින් වෙලා මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ධානාංග පහළ වුණා නම් අපිට කියන්න පුළුවන් මේ වෙලාවේදී ඒ හිත ගෙමිතුලේ ඉඳලා ගෙත කොට වෙනවා කියන විදිහට කියනවා නම් මේ වෙන විදිහට කියනවා නම් උපචාර සමාධියේ ඉඳලා අර්පණාවට වැටුණා බැහැගත්තා ඉතින් ඒක නිසා යම් වෙලාවක ප්‍රථම ධානයට ආවනම් ඒ යෝගාවචරයට මතක් කරනවා මේ ධ්‍යානෙ හොඳට වශී කරගන්න. මොකද්ද වශී කරගන්නවයි කියලා ධ්‍යානෙ ටික වෙලාවක් ඉඳලා නැගිටලා තමන්ගේ හිතේ මේ විතක්කේ තියනවාද? ਵਿਚාරයේ තියනවාද? ප්‍රීති සුඛ මට බින්දින්න පුළුවන් වුණාද? එතකොට මගේ හිත නිකන් මේ කටුමැටි පිටියකට කොහොල් ඇඟුලකින් දමලා ගැහුවා වගේ හිතට අල්ල බදා ගන්න ගතිය අරමුණේ තියෙනවා. නැත්නම් අරමුණට හිත අල්ල බදා ගන්න ගතිය තියෙනවා. ආන ඔය ලකුණු තියෙනවනම් ඒක වෙනමම වශී කිරීමේ වැඩපිළිවෙලක් කරන්න කියනවා මේ ධ්‍යානය සාහිතක කරගන්න. ඒක මේ මේ මේ විපස්සනා අවස්ථාවක් නෙවෙයි ඒක සමත අවස්ථාවක්. ඒ නිසා යෝගාවචර දැනගන්න ඕන සමත ධ්‍යානයකට 1 2 3 4 ආදී ධ්‍යානයකට හිත යන ධ්‍යාන ඔය කියන විදිහට නිවන ධර්ම දුරු වීමත් ඒ ධ්‍යානාංග පහ පහළ වීමත් තමන්ම දැනගෙන ගුරුවරයාට උදව් කරනවා මේක දැනගන්න පුළුවන්. මේ වාගෙම අඩුම ගානේ මේ නාම රූප පරිච්ඡේද ඥාන, පච්චේ පරිග්ඝා ඥාන ආදී තැන පටන් සංකාර උපේක්ඛා ඥානේ දක්වාම යනකොට විපස්සනාව සිද්ධ වෙනවා නම් ওই වගේම අංග ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ මේ ගුරුවරු මේ භාවනා කරන අයට දැන ගැනීම පිණිස බෞද්ධ ස්වභාවය පිණිස ගොනු කෙරුවා මිසක්කා මෙව කටපාඩම් කෙරුවේ නැත්නම් විපස්සනා වෙන්නේ නැහැ කියලා එම් පටලවා ගන්න යන්න එපා. ආපෝ ඔහොම කියොත් එහෙම කොහොමද අපි භාවනා කරන්නේ කියලා එතකොට මේ පසුබාහනවා. ඉතින් ඒ විදිහට අපි දැනගන්න ඕනේ ඒ වගේ විපස්සනාවක් සිදු වෙන වෙලාවේදී අර සමත ධානයක් කරන වෙලාවේදී නීවරණ දුරු වෙලා ධානාංග පහ පහළ වෙන්න වගේ විපස්සනාව සිදු වෙනකොට මගේ හිත දැන් තියෙන එකලස් වෙලාද ගොනු වෙලාද කියලා දැනගන්න අංග 10ක් මේ ගුරුවරයෙකු එකතු කරලා පෙන්නලා තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට ඒක චෝදනා කරන්න පුළුවන් මේක බුද්ධ දේශනාවේ නෑ කියලා. නමුත් වැඩ ගන්න පුළුවන් නම් අරගෙන තියන්න වැඩ ගන්න නැත්නම් දීකොල දාන්න. ඉතරයි. ඒක හරියට මෙනෙහි කිරීම වගේ එකක්. යම් වෙලාවක හිත විපස්සනාට جوړු වෙලා, පේ වෙලා, පෑහිලා, සීහිලා yaadෙනවනම් ඒ හිතේ අංග හයක් පෙන්නනවා අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිතං කියන අවස්ථාව වෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත අතීතයේ ආශ්‍රය කරමින් තමන් කරපු වැරදි අඩුපාඩු ගැන කල්පනා කරමින් හිත වික්ෂෝප ගතියක් පෙන්වනවා. ඒ වගේම අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං කියන විදිහට අනාගතය ගැන හිතමින් හිත කම්පණයටපත් වෙන මට එදා මේ වැඩේ වැරදුනා මේ හැරේ නම් මම හරියට මේක කරනවා මම මෙච්චර කල් මෝඩකමට වැරදි දේවල් කාලා ලෙඩ වුණා ඉස්සරහට නම් කවදාකවත් මම වැරදි දේවල් ගන්න මම ලෙඩ වෙන්නේ නැහැ මම මේ වැඩේ මෝඩකමට කරපු නිසා මට බැනුම් අහන්න වුණා ඊට පස්සේ නම් මම කවදාකවත් වැරදි කරන්නේ මම කවදාකවත් බැනුම් අහන්නේ මේ වගේ වැඩ බෙහෙමයි ඔන්න ඔහම ඔහම හිතට එන්න පටන් අරගන්නවා ඒවා තේරටම කියන්නේ අනාගතය කෙරේ හිත විසිරී ගිහිල්ලා හිත කම්පණයටපත් වෙනවා. ඉතින් අර දිහා මේ විපස්සනාට පෙවෙච්ච හිතේ ඔය වගේ අතීතයට ගිහිල්ලා පශ්චාත්තාපයකුත් නැහැ. අනාගතය ගැන සැලසුම් හදමින් නිකං කුතුහල උද්වේග කරගති මේවට කියන්නේ අනාගත ප්‍රතිකංකණං චිත්තං විකම්පිතං කියලා. ඒ විකම්පිත ගති නැහැ. ඒ වාගේම ලීනං චිත්තං කෝසජ්ජානුපත්තං හොඳ ලීන වෙලා ලෙඩ වෙච්ච සතෙක් මුල්ලකට ලබු දියාගෙන ඉන්නා වගේ හිත කෝසජ්ජයට වැටෙනවා. එහෙම නැත්නම් අතිපග්ගහිතං චිත්තං උද්ධතං. මම දැන් නිවන් දකින්න ඕනේ. මේ ආත්ම මේ පරියන්කේදීම කරන්න ඕනේ. මේ මේ භාවනා මධ්‍යස්ථානිය කරන්න ඕනේ. තීම් පොරකාල පොරකාල අර හිත අවශ්‍ය ගත්තොත් එහෙම අති අති ධාවණයට දුවලා. වහා ප්‍රතිඵල ලබා ගන්න වීර්ය වැඩි වුණොත් ඒත් ඇවිත් වෙනවා. ඒත් කරන්න බෑ. මේ කලබල කරනවා. ඒකට අර උපමාවක් වශයෙන් තියෙනවා. ඒක රජ කෙනෙක් කියලා කියනවා. කවුරු හරි රජුරෝ ඉදිරියට බම්බයකට වඩා ටිකක් දිග මකුළු දැලක් අරගෙන ආවොත් ඇතෙක් වලට වස්තු දෙනවා කියලා. ඔක්කොමලා දුවලා ගිහලා රටේ තියෙන තේරම මකුළු දැල් කඩන්න හදනකොට එකම මකුළු දැලක්වත් ඉතුරු නැතිලු කාටවත් බැරි වුණාලු ඒක සාහන්තව රජු රෝගාවට ගේන්නේ. මොකද කලබලයි අනිත් එකාට ඉස්සලා මේ ඇතෙක් පාට වස්තුව ගන්න ගිහලා මකුළු දැල් දුව අරගෙන දූගෙන එනකොට කැඩෙනවා. ඉතින් මේක හොඳ වැඩේ මකුද්දල් කඩා ගන්න. කොහොම නමුත් මේ වගේ උපමා රාශිය අපිට පෙන්ලා දීලා තියෙනවා. ඒ විදිහට ඕනෑමට වැඩිය දඟලන්න කියොත් එහෙම හිත කලබල කෙරුවොත් එහෙම ඉතින් කොරස් කටේවත් අත දාගන්න බැරි වෙනවා. ඔය දෙක නැතුව යනවා. ඒ කියන්නේ ලීන හිත, කෝසජ්ජ හිත නැතුව යනවා. අතිපග්ගහිත හිත, වික්ෂිප්ත හිත නැති වෙනවා. ඊගාවට අපින අබන අබිනතං චිත්තං රාගානුපදිතං. අරමුණ කෙලේ තද අබිනතියක් ඇති වෙලා අනේ මට මේ අරමුණේ මෙහෙමම රස විඳගෙන ඉන්න ලැබේවා කියලා අර ධානයකට ඇති වෙන නිකාන්තිය වගේ <coughs> අරමුණට බැස ගන්න ගතියටපත් වුණොත් ඒත් විපස්සනා කරන්න බෑ. එහෙම නැත්නම් අරමුණ එපා වෙනවා. කියනවා තමයි යානාපානෙ. ඉතින් මොකද? ඉතින් ඕක ඇත්තේ බලන්න කියලා මොකක්ද ඇති වැඩේ මොනවද අපිට හම්බ වෙන්නේ කියලා. අර ඉදිරිපත් වෙච්ච අර මොනවද ගණන් ගන්න නැතුව මේ අපනතං චිත්තං පටිඝානු පත්තං. ඉතින් ඕන්න හොයච්චාවයි කියලා පැත්ත කරලා නිකන්. මේ දෙකක් නැහැ. එතකොට අතීතයට අනාගතයට දුවලා හිත පශ්චාත්තාප හෝ විකම්පිතත් නැහැ. සීත භාවයේ වැඩි වෙලා හෝ අවිසිල්ල වැඩි වීම නිසා කෝසජ්‍ය හෝ උද්දත භාවයක් නැහැ. අරමුණට ඕනෑමට වැඩිය ප්‍රනීත වෙලා හිණිමග්න වීමකුත් නැහැ. අරමුණ එපා නොදකින් නොපතන් කියලා ගැටුමකුත් නැහැ. ඕන කරුණු හයම නැතුව හිත මඳහත් භාවයටපත් වෙනවා. ආනේ මදහත් භාවයටපත් වෙනකොට Tamanට තමයි තේරෙන්නේ දැන් හිත හරියට ඒ දණ්ඩ එක එහා පැත්තට පාත් වෙන්නේ නැතුව මේ පැත්තට පාත් වෙන්නේ නැතුව සමව කඹේ යවිදින්න වගේ හිත යනවා. අතුරක යනවා වගේ හිත හොඳට යනවා. ඒ වගේම මේකට අතිරේක වශයෙන් ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා මේ වීර්යයි සමාධියයි දෙකේ කලින් කිව්වාගේ වීර්ය වැඩි වුණා නම් ඇවිස්සෙනවා සමාධිය වැඩි වුණා නම් නින්දට යනවා. මේ දෙක නෑ. සද්ධාවයි ප්‍රඥාවයි දෙක අතර අසමිසම්බර භාවයක් නැහැ සමබර වෙනවා. ඒ වගේම ඉන්ද්‍රියානම් ඒක රසතා කියලා හැම ඉඳුරෙක් මේ කියන්නේ සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉඳුරන් විමුක්ති රසය හැර වෙන ලාමක රසයන් කෙරෙහි දුවන්නේ නැහැ. හැම වෙලාවෙම දැන් කල්පනා වෙන්නේ මට මේ ඇතිවෙච්ච ගුණුව මතින් මේ මුළු සංසාරේ පුරා ඇතිවෙච්ච මේ කෙලෙස් ආහේ නිවාගෙන අර නිවන් රසය. එහෙම නැත්නම් නිස්සරණ රසය. එහෙම නැත්නම් මේ විමුක්තියමයි අරමුණු කරන්නේ. ඒ වගේම තමයි ඒ වෙලාවට ඇති වෙන සතියට අරමුණු වලත් ඒක රසයක් එනවා. ඇතුල්වීම දැක්කත් පිටවීම දැක්කත් සතිය ඒක රසයි. ඒ වෙලාවේදී අපි දැක්කොත් මේ ආනාපානකරණය කරනකොට දැන් එකපාරට පිම්බීම ඇකිලිම පේන්න ගන්නවා. ඉතින් ඒක උඩ දැනගන්නවා මෙතෙක් කල නම් ආනාපානෙදි ගියාව දැන් ඔන්න අර පිම්බි මැකලින් පෙනී. ඉතින් ඒ පුද්ගලයා ඒ වෙලාවේදී පිම්බි මැකලිට මාරු කරත් හිත කලකොල වෙන්නේ අර ආස්වාද ප්‍රසවාස දෙක බැලුවා වගේ පිම්බීම හැකිලීමේ සාපේක්ෂව දැක ගන්න පුළුවන්. සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහුණත් සද්දෙමුත් තියෙන කම්පනයක් තමයි. වේදනාවක් දා වේදනාවේ තියෙන උණුසුම සිසිලක් කම්පනයක් තමයි. හිතවිල්ලක් කරනවා. හිතවිල්ල කියන්නේ හිතේ ඇවිසිල්ලක් තමයි කියලා. මේ සෑම දෙයකටම එකම හැන්දෙන් මනින්න පටන් ගන්නවා. මේකට කියනවා අරමුණු රස සම වෙනවා. ඒ වගේම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඔක්කොම මේ ඇඟිලි තුඩු ඔක්කොම එක තැනට වුණා වගේ ඒක රස භාවයට එන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ අර එන්නේ වැඩේට ගැළපෙන්න මම මෙන්න මෙච්චරයි වීරිය කරන්න ඕන කියන එක යෝගාවචරයට හොඳට තේරෙනවා. මේක මෙහෙම නඩත්තු කරන්න පදුපග වීරිය වාහනතා කියලා ඒිට ගැළපෙන වීරිය මෙන්න මෙච්චරයි කරන්න ඕන කියලා නැත්නම් අපි කියනවනම් දැන් සම තලාවක වාහනේ පදවගෙන යනකොට ඒ වාහනේ ඉන්න පීතිය හැටියට බරේ හැටියට මෙතෙන්දි මට මෙන්න මේ වේගය ඇති මෙන්න මේ වේගෙට මම මෙච්චරක් මේ වාහනේට තෙල් දෙන්න ඕන නැත්නම් ක්ලච් එක මේ ඇක්සලරේටර් එක දෙන්න ඕන කියලා කොහොඳට තේන ඕනට වැඩි හුඟක් වේගෙ යන්න ගියොත් වාහනේ අඬාගෙන දුම් දාගෙන පාර කාගෙන යන්න පටන් ගන්නවා ඕනට වැඩි අඩු වුණොත් ඒත් අදින්න බන්නේ වගේ මේ වෙලාවට මෙච්චරක් මේකට තෙල් දෙන්න ඕන කියන එක තේරෙන පටන් ගන්නවා ඒක මේ මේ ඒ අනිකුත් ඉන්දියා ධර්ම සමබීම වෙන දෙයක් මිසක් ආ ගුරුවරට කියන්නේ ඔතෙන්දි 130ක් දීපන් මෙතෙන්දි 40ක් දීපන් මෙතන 25ට අඩු කරපන් කියලා කල්ලාතෝ කියන්නේ. සාදුපග වීර්ය වාහන තා කියලා මේ ඇති වෙච්ච මේ වැඩේ මෙහෙම දිගට ගෙනියන්න. නැත්නම් මෙහෙම අනුග්‍රහය පවත්තන්න කොච්චරක් මම වීර්ය කරන කොහොමද මම මෙනේ කරන්න ඕන වේගෙන් වේගෙන් මෙනේ කරන්න ඕන නැත්නම් හිමීට මෙනේ කරන්න ඕන කොච්චරද මෙනේ කරන්න ඕන කියලා ගුරුවරට කියන්න බෑ. මේ මොකද ඒව අවස්ථානුකූල දේවල්. ඒ නිසා එතෙන්දි ඕන කරන වීර්ය ඉබේම Taman තේරෙන්න පටන් ගන්නවා. පොළොස් ඇඹුලට පදම වාගේ දැන් මාළුවකට ලුණු දාන්න වාගේ ඒකේ ඒ වෙලාවේදී හැටියට කරගන්න. ඒ වගේම ආශේවනතා කියලා මේක කවදාකවත් එක සැරයක් කරලා මේකේ මට පුහුණුවක් ලබන්න බෑ. ලක්ෂ කෝටි වාර ගණන් මේ එකලසම ගන්න ඕනේ. කියලා අද ගත්තට මම දන්නවා හෙට 100 100ක් නෝ ලැබෙන්න පුළුවන්. ඒ වුණාට පටන් ගන්නකොට කිසිම එකලාශයක් නැතුණත් මම හරියට මේ කරුණ එකලස් කෙරුවොත් මේ தත්ත්වේ මේ පදම මේ yaadena gatiye මට එනවා කියලා ඒකේ ආශේවනතාවය නැවත නැවත ආශේවති භාවේති බහුලී කරෝති කියන මේ gati එනකොට Tamanට තේරෙනවා දැන් තමයි යන්නේ විපස්සනාවට හිත වැටලා තියෙන්නේ දැන් මේක දිගේ ඒ අරමුණේ අරමුණ මේකයි බලන හිත මේකයි. මේ අරමුණේ තියෙන මේ උණුසුම් ගති සිසිල් ගති කම්පන ගති හොඳට නිසින්ින්ද පිටියක ඉල්ලලා තියෙන බිතුසිතුමක් තියා හොඳට පුටුවක වාඩි වෙලා බලාගෙන ඉන්නවා වගේ ඒ අරමුණේ තියෙන විවිධ ගති හොඳට පේන්න පටන් ගන්නවා. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ සෑම රූප ධර්ම. උණුසුමක්, සිසිලසක්, කම්පනයක් කවදාකවත් අහේතුකව පැන නගින්නේ නැහැ. ඒවට එන්න ආසන්න කරුණු තියෙනවා. නිසා රූප ධර්මයටත් හේතුවක් තියෙනවා. ඒ රූප ධර්ම නිසා හෝ තමයි මෙනෙහි කරන හිත භාවනා කරන භාවනා හිතෙත් විස්පර්ලයි. මේ විස්පර්ලෙන්නේ තිබේ නෙවෙයි. හේතු සහිතව. නිසා රූප ධර්මයට රූපේ හේතුව, නාම ධර්මයට නාම හේතුව කියලා අර බලහනින්න චිත්‍රය නිකන් හොඳට කොටස් වෙලා වෙන් වෙලා ලිහලා බැලුවා වාගේ. මල්ලක් තුල තියෙන දේවල් ලිහලා බැලුවා වාගේ විෂිත වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මේ නාම රූප පරිච්ඡේද පච්චේ පරිකාවතේ ඒ නාන પરම්පරාව වැඩෙන්න පටන් ගන්නවා. ආන්නේ වැඩෙන වෙලාවේදී මේ හිත යම් ආකාරයක සමාධියක් අර කියන විදිහ අංග ලක්ෂණ 10කින් යුක්ත සමාධියක් ඇති වෙනකොට හිතේ විතරක් නෙමෙයි චෛතසික ධර්මත් සේරම ඒකට පෑහෙනවා. ඒකට සීහෙනවා. ඒකට ගොනු වෙනවා. නිකන් ඔය කළුයක් වඩ කළු මේ කුඩු තියෙන පසකට කාණ්ඩම් කැල්ලක් දාපු ගමන් ඒක තියෙන අර යකඩ කොටු ටික සේරම ගොනු කරගන්නවා වගේ ඒ හිත නිකන් කාණ්ඩම් ශක්තියක් එනවා වගේ ගුණයක් එන්න පටන් ගන්නවා. එතකොටින් තේරෙන පටන් අර ගන්නවා දැන් මේක හලාප ගන්න නැතුව, කඩාපැල ගන්න නැතුව අර අරමුණේ මෙහිට පවත්තන තාකල් ඉති විපස්සනා ඥාන එක එක එක එක වැඩ. ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා යම් තාක් අරමුණට හිත දාගෙන ඉන්නවද ඒ තාක්කල් විපස්සනා වැටෙනවා. ඉතින් මේ හිතට කියනවා සමාධි හිත. දැන් මේ අපි පස්සේ කතා කරේ විපස්සනා සමාධිය ඇති වෙච්ච හිත. ඉස්සලා අපි කතා කරේ සමත සමාධිය ඇති වෙච්ච හිත. මේ පස්සේ එන සමාධියට අරමුණු වෙනස් වුණාට ඔය ගැම්ම කැඩෙන්නේ නැහැ. වෙන විදිහට කියනවා හොඳට මේ පිම්බි මෑකිලිම් හෝ Taman ගත ක්‍රමයේ හරි ආනාපාන හිත යනකොට සද්දයක් ආවයි කියලා ඔය අතීතයේ හිත දුවලා පශ්චාත්තාප වෙන්නේ අනාගතයේ හිත දුවන්නේත් නෑ දැන් දන්නවා මේ අරමුණ මාරු වුණා. ඒක ප්‍රශ්නයක් නෑ. එකලස තියෙනවා. එහෙම නැත්නම් ඒ වාහනයක අරගෙන යන කෙනා අතරමඟදී මේ වෙන වාහනයකට නැගලා මේ අලුත් වාහනේ එලවන්න පටන් ගන්නවා. ප්‍රශ්නයක් නෑ. දන්නවා මට තියෙනවා මේකට ලයිසන් එක තියෙනවා මේ වාහනේ ගියර කොහොමද කියලා දන්නවනේ අරගෙන යන එකයි තියෙන්නේ. ආන්නේ වගේ අරමුණු මාරුවනට වෙනස් වෙන නිසා එතන එතන ඇති වෙන සමාධිය කියන ක්ෂණික සමාධිය. කනමත්තක් පිටිකෝ සමාධියේ ක්ෂණ මාත්‍ර වූ සමාධියක් එනවා. ඒක හරීම හුරු බෝධි. ඒක හරීම සෙල්ලක්කාරයි. ඒක හරීම හිත තරුණ කරවන සුළුයි. ඒක හරීම මේ මේ බාලදක්ෂ ව්‍යාපාරයකට පුරුදු වෙච්ච කෙනෙක් තමයි දුෂ්කරතාවයක් ආපම කොහොමද ඒකට මුණ දෙන්නේ කියලා නැත්නම් ගර්ල් ගයිඩ් කරන කෙනෙක් බාලදක්ෂිකාවක් වැඩ කරනවා වගේ එන දුෂ්කරතාවයේ කරදරයක් කරගන්න. අන්නේ ඒ හුරු බෝධිකම කියන හොඳටම විවසන සමාධිය. අන්නේ විදිහේ හිතේ සමාධියක් ඇති වෙච්ච වෙලාවට විතරයි උපේක්ෂාවක් ඇති කරන්න පුළුවන්. එනසොත් අටමලා ගන්න බෑ උපේක්ෂාව කියන්නේ. එන විදිහට කියනවා රජුරවන්ට තමන්ගේ ඇමති මණ්ඩලයේ ඒකච්ඡන්දයක් නැතුව රජුරවන්ට තනි මතයට වැඩ කරන්න බෑ. ඒකච්ඡන්දයක් ආවොත් රජුරවන්ට රාජාන පතුරවාගෙන තෙද ඇතුව හොඳයි. මම ඒක අනුමත කරනවායි කියලා ගිය ගමන් ඉතින් ඒක රාජ සම්මතයි. ඊට පස්සේ රටපොට වෙනස් කරන්න බෑ. අන්න ඒ වගේ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මත් සද්ධාව ධම්ම විචේ විරිය කියන එනතම් පීටි අස්සද්ධි උප් සමත සමාධි කියන මේ ගුණ ධර්ම ටික පේුණා නම් ඊ ගාවට වෙන්නේ මොකද්ද මේන්නේ මේ උපේක්ෂාව මේ උපේක්ෂාවට නිචිනින්දේ වැඩ කර ගන්න පුළුවන් ශක්තියක් ලැබෙන්න පටන් ගන්නවා ආනේ විදියට ආනේ විදියට උපේක්ෂාව ආවට පස්සේ තියෙන්නේ යෝගාවචරයට තියෙන්නේ ඒ නඩුව හොඳට ඇහිලා තියෙනවා ජූරි සභාව පැහැදිලි තීන්දුවකට අවිල්ලා තියෙනවා. ඒතකොට විනිශ්චයකාරතුමාට තියෙන දෙපැත්තට එක පැත්තටවත් පක්ෂඝාතී වෙන්නේ නැතුව රාජනීතිය හැටියට මෙන්න මේකට මෙහිමනම් විනිශ්චය මෙන්න මේකට තීන්දුව මේකයි කියලා ඒ විනිශ්චයට අසංකරණ එක විතරයි. ආනේ විදියට උපේක්ෂාව ආවට පස්සේ ඒ උපේක්ෂාව රැක බලා ගැනීම තමයි දක්ෂ යෝගාවචරයාගේ තියෙන සූරකම්. නැති තැන උපේක්ෂාව ගන්න බෑ. නැති තැන තියෙන කරන්න තියෙන සතිය වඩන. නැත්නම් කරන්න තියෙන්නේ ධම්ම විචේ වඩන එක. නැති තැන කරන්න තියෙන්නේ වීර්ය වඩන එක. උපේක්ෂාව ආවට පස්සේ නම් ඒකේ වටිනකම දන්නේ නැහැ. ඒක එන්නේ කොච්චර කලාතුරකින්ද. ආ මේ වෙලාවේදී උපේක්ෂාව රැකගන්න උපේක්ෂාව පිළිබඳව ඒ නම්බුව උපේක්ෂාව පිළිබඳ ගරුසාර භාවය ඇති වෙන්න ඕනේ. ඒක නිසා සඳහන් කරනවා මේ අපි කරගෙන යන මේ වටිනා කැපකිරීම. අපි මේ කරන විශාල ප්‍රයත්නේ අන්තිම සියුම්ම ප්‍රණීතම තැන තමයි මේ උපේක්ෂාව. ඒක කවදාකවත් නැති තැන අඬල වැඩක්. ආපු දැනදී මේ වටිනා තනක් ආවේ කියලා අපි එක රකින්නට සාමාන්‍ය දිනදා ජීවිත අපි කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. අපිට වටිනා බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන්නේ. නැති වෙලාවෙක හදන්න බෑ. ආපු වෙලාවේදී අරෝමියව කතා කරන ඉඳලා අපි කාලේ නාස්ති කරුවොත් එහෙම වෙන්නේ මොකද්ද? අපි අවස්ථාව ප්‍රයෝජන ගත්තේ නැති කෙනෙක් වෙනවා. වටිනා මනුස්සාත්ම භාවයක් අපිට ලැබිලා තියෙනවා. ඕකත් මෙතනින් ගියාට පස්සේ ආය ලැබෙයිද විශ්වාස නැහැ. ඉතින් ඒ නිසා මේකේ ඉන්නකම් දරුවන්ගේ වැඩ තියෙනවා, ආණ්ඩුවේ වැඩ තියෙනවා, අරවා මේවා කියලා පස්ස ගහගත්තොත් ඔය එක දරුවෙක්වත් එන්නේ නැහැ අපිට අපේ වැඩේ කළා දෙන්න. උන්දලා ඉන්නේ මේ පුළුවන් තරම් අපෙන් වැඩ ගන්න විතරයි. ඔය කාමර කොහොම කෙවුවත් මන්නම් ඒක කියනවා කියනවා. අපි නම් හිතන්නේ වනේ අනේ නැති විච්චාම් පරිච්චාම් උදව් කරයි කියලා. හැබැයි මට නම් සැකයි. ඒ මොකද අපේ සිංහල රාජ પરම්පරාවේ රජවරු වැඩිම දෙනෙක් පෙරම් කාලා තියෙන පුතාටි. ඒක රාජකීය කතාවක් නෙමෙයි මේ විහිළු කතාවක් නෙමෙයි. මුළු ලෝකෙම හැම நாயකයෙක්ම ඒ තමන් විශ්ින් වදන ලද වඩන ලද කෙනාගෙන් තමයි බැටු ගුටි කාලා තියෙන්නේ. ඉතින් ඒ උදේකටයි මේ රජ දිනා ගන්න හදන්නේ අපි. එහෙම ලෝකයක් වෙයි මේ රජ වෙන්න අපි හදාන්නේ. ඒ නිසා අපි දැනගන්නවා නම් මේ වැඩේ අපි කරගත්තොත් ඇත්ත ටිකක් හිත නරක කරගන්න තියෙනවා. නමුත් මරන්න දෙන එකක් නෑ. ඕනෑර වැඩි පෛරුපාසකරණ කෙරුවොත් ඒකත් කෙරේ. සර්වඥාන්සේ ඇර යුකේ පහලේ තුංගා ශාස්ත්‍රෝඩු අකාලේ මේ ගියේ. ආගේ ඇතින් මුදම ගෝලයක් ඇතින්. ඒක නිසා ඒ වැඩවලදී තමයි හොඳට මතක තියාගන්න ඕනේ ඒක හොඳයි. ඒවත් කෙරෙන්න ඕන නමුත් තමයි සීමාව දරගන්න. ඒ නිසා මේ මනුස්ස ආත්ම භාවය ලැබුණාට පස්සේ ඔය අපි එක එකනන නිදහස කාරණා කියයි නමුත් ඒක වරද්දාගත්තට පස්සේ යම ලෝකෙට කියලා පස්සේ යම රජුරෝ නිදහස කරනු අහන්න ලෑස්ති. ඉන්දට කියන්න බෑ මට දරුවෝ 10 දෙනෙක් හිටු නිසා භාවනා කරන්න බැරි වුණා. ඒව නැත්නම් අපි ඉන්න කාලේ සීතල පළාතක් තිබුණ නිසා උෂ්ණ කරගන්න බැරි නිසා බැරි වුණා කියේ මොකක් අතරක්. ඒ වගේ තමයි අපිට මේ මේ ඇහැ කන දිවනාශය කය මන කියන මේ ඉඳුරන් ටික පෙළ ගැහිලා තියෙන මිනිස්සු දැකපුවාම වරින් වර යන්න ඕනේ පිළිකාවාට්ටුවකට. වරින් වර යන්න ඕනේ ස්පිරිතාලයට කියලා බලන්න අනේ ලෝකේ තියෙන මේ විපිරියාස නේද? ඒවා එහෙමදපත් වුණා නම් මොකද වෙන්නේ අපට? මේ මොනක්වත් බවට ඇහැ නොපෙනී යන්න බලන්න අපි. ඇඟේ කබර ටිකක් පොඩ්ඩක් මොනවාරි එන්න බලන්න. අන්තභාගයකට එන්න බලන්න. මොකද වෙන්නේ? අපිට පුළුවන් වෙයි කියලා හිතන දොත් අත්‍රමජ්ජුපේඛාවයි ඔය වීරියයි ඔය සද්ධාය මොනවාක්වත් ගන්න. අපි නිකන් වැල් ගැඩවිල්ල වාගේ පළුවක් නැති තත්ත්වයකටපත් වෙනවා. ඒ වගේම මේ ලැබිලා තියෙන මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. මේ ධර්ම ශ්‍රවණය. මේ අපිට හම්බෙලා තියෙන මේ පැවිද්ද වගේ දේවල් බලනකොට අපිට තියෙන මේ ලද සම්පත්තියෙන් පිරී යානොමීම පිණිස රැක ගැනීම ඇර මේක මදි කියලා අඬන එක. ඒක රබින්දත් ආගොරතුමා කියලා කියනවා. මම මේ සපත්තු නැතුව හොඳ සපත්තු දෙකක් නැතුව අඬන්නේ කකුල් දෙක නැතුව පස්සෙන් යන මිනිහා දකින්න තාක් තමයි. එදාට තේින්න මේ මනසාර සෙරෙප් නෙමෙයි කකුලුත් නැහැ. අපි ඒ වුණාට අපිට හිතෙන් තින්නේ අල්ලපු ගෙදර තියෙනවට වැඩිය හොඳින් ඕන. අපි ඒක කොච්චර හොඳ නැත්නම් අල්ලපු ගෙදරට වැඩිය හොඳ වෙනකන් ඉතිං රණ්ඩුව. ඉතින් මේව නරනාටකනේ. මේකනේ සරුවචනාංශ දේශනා කරලා තියෙන්නේ. එවැනි උපේක්ෂාදී ධර්ම දිනු කරන්න බෑ. මේ වගේ තද්ද බල ගොරෝසු කෑදරකම් තියාගන්න. ඒක නිසා උපේක්ෂාව වුණත් නේනව නෙවෙයි. උපේක්ෂාව තියෙනවා. නමුත් අපි ඒක ආරස කරන්න දන්නේ. හරියට මේ බුද්ධෝත්පාද කාලේ වගේ ලද්ද ඉඳලම අපිට තියෙනවා. නමුත් අපි කොයි වෙලාවෙද ඕක ගැන ආඩම්බරයෙන් හිත හිතා අපිට මනුස්සාත්ම භාවය තියෙනවා. අපි කොයි වෙලාවෙද අනේ කොච්චර පිනක් කරලාද මම මෙවැනි මනුස්සාත්ම භාවය ලැබුණයි කියලා කියන්නේ. ඒ වගේ තමයි උපේක්ෂාව තියෙනවා කියන්නේ මං හේතුනේ මොකද? මේ වේදනාව ගැන බලනකොට අපි නිතර සාකච්ඡා කරන දෙයක් මේ දුක් වේදනා සුඛ වේදනා කියන දෙක අපි දන්නවා. සුඛ වේදනාවක් නම් එනකොට හරි සැපයි යනකොට දුකයි. ඒකට ඉතින් රාගය පහළ වෙයි. දුක් වේදනාවක් ආවා නම් එනකොට දුකයි යනකොට සැපයි අපි ඒකට මේ ද්වේෂය පහළ කරගන්න. නමුත් අදුක්කම සුඛ වේදනාවක් තියෙනවා දන්නෙත් නෑ නැතුව දන්නෙත් නෑ. <clears throat> ඒකට තියෙන්නේ මෝහය. අන්ධකාරයක නොදැනුවත්කම. මුදුවට භාවනා කරනකොට පේනවා අරමුණ ගෙවිගෙන යන්න යන්න යන්න යන්න හිතේ ඉන්නේ අදුක්කම සුඛ වේදනාවක්. ඒකේනොට කුලප් වෙන්නේ මොකද? ඒ කියනකොට මේ මම දැන් ගාවට මොකද කරන්න ඕන කියලා සැක පුදවන්නේ මොකද්ද? මේක දන්නේ නැති ඉන්න. මේක තමයි වටිනාම දේ. මේකට තමයි අපි මේ ඔච්චරක් ලැබුවේ. නමුත් ලැබුණාට පස්සේ යනවා දැන් මම මොකද කරන්නේ? ඒක හොඳට භාවනාදී තේරුම් අරගත්තා නම් අපිට තේරෙයි දවස පුරා කොච්චරනම් අපි මේ අදුක්කම සුඛ වේදනා විඳිනවද? ඒකට කියන්නේ මධ්‍යස්ත උපේක්ෂාව කියලා. උපේක්ෂා වේදනා කරන නමුත් අපි කොයි වෙලාවෙද මේ මධ්‍යස්ත தත්ත්වයට කැමති වෙන්නේ? හැමදාම සැපමයිලර්. එනිසා අපි යම් දවසක භාවනාවකදී කලහතුරකින් මේ උපේක්ෂාව දැනගෙන දැනගත්ත ලැබුවට මදි ලැබල නම්බු කරන්න ගිය දවසේ <clears throat> මේ පුදුලට තේරෙනවා දවසේ වැඩි වේලාවක් අපි ඉන්නේ මේකේ. නමුත් ඒක එනකොට අපි ඒකට පයින් ගන්නවා. එනකොට ඒකට හතුරුකම් කරනවා. එනකොට මොනවාක්වත් වෙන වැඩක් නැත්නම් වන්දනා ගමනක් දානවා. එහෙනම් රේඩියෝ ගන්නවා. නැත්නම් පත්‍රේ බලනවා. නැත්නම් අල්ලපු ගෙදරත් එක්ක කටකම්බි වැඩ උඩින් කතා කරනවා. එමෙද පාළුයි හරිය නිකන් <coughs> වන්දනාව වන්දනාව යන්තම් අපේ වන්දනාව මට හරි බාලුයි ළමයෝ ඔන්න උපේක්ෂාව වහම වැඩ කරන්න හැටි. ඒ උපේක්ෂාවේ තමයි ඉන්නේ නමුත් ඒක රකින්න දන්නේ. ඉතින් දෙයියෝ මොකද කරන්නේ? බුදුන් මොකද කරන්නේ? බ්‍රහ්මයා මොකද කරන්නේ? ගුරුවරු මොකද කරන්නේ? ඒ නිසා මේ ලැබිච්ච දේ රැක ගන්නවයි කියන එකයි උපේනවයි කියන එකක් හරි වෙනසක් තියෙනවා. ඒ නිසා මේ උපේක්ෂාව පිළිබඳ හුඟක් ඉගෙන ගත්තොත් ඇත්තටම අපිට ගොඩක් සතුරු වෙන්න පුළුවන්. අපි ගොඩාක් කලකට හිත තියෙන විවේකීව Taman තනින්ට Tamanට තනි වෙලා ඉන්නකොට හුඟක් කලකට උපේක්ෂාව තියෙන. නමුත් අපි ඒ වෙලාවට මොනවා හරි විනෝදාංශයක් හරි එක්කෝ වීඩියක් බලනවා නැත්නම් බුලත් ටිකක් කපනවා එහෙම නැත්නම් චුවින්ගම් කෑල්ලක් කපනවා. මොකද අර උපේක්ෂාව නැති කරගන්න. ඒකල්ලි වල භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා කොහොමද සෝන්ත උපේක්ෂාව ඇති කරගන්නේ කියලා. මේකෙන් දීපල්ලක උත්තර නිසා මෙව පිළිබඳ අවබෝධය කියලා කියන්නේ ලැබපු උපේක්ෂාව රකින්න නම් ධර්මාබෝධය තියෙන්න ඕන. ඒ නැත්නම් උපේබුදී ආරක්ෂා ගැනීම පිළිබඳ තියෙන්න ඕන. ඉතින් මේ බුද්ධං ගැන කතා කරගෙන ඉනකොට අපි දන්න කොච්චර අමාරුද සතිය කියන එක දැනගන්න. මොකද්ද සතිය වඩනවා කියලා දැනගන්න. ඊට පස්සේ කොච්චර අමාරුද සතියට අහුවෙච්ච අරමුණේ මේ ඇතුළේම මේ පිටවීම දෙක වෙන් කළ දැනගන්නවා කියනවා. කොච්චර අමාරුද වම තියෙනකොට දකුණ තියෙනකොට වම කියන්නේ මේකයි දකුණ කියන්නේ මේකයි කියලා එතෙන්ද විමසුන් නොන යොදනවයි කියන එක. කොච්චර අමාරුද ඒව දැනගන්න වීර්යය යොදන්නේ. සීරම සම්පූර්ණ වෙලා වික්ෂාව ආවට පස්සේ ඒකට ගරු කරන්නේ නැත්නම් අර කාල කන්‍යාට වෙච්ච දේ වගේ තමයි ලස්සන කුමාරිකාවක් හම්බෙලා ගැලේ මැදින් යනකොට ඊකා විතරක් ගහට කොරිලා දඹ කෑවා. අනකොට අර කුමාරිකාව කුලකාන්තාව කිව්වලදී බැඳලා දීපු පුරුෂයානේ මටත් ඕකෙන් ලැබෙන්නේ. ඇයි තිත අත් දෙක පය දෙක නැද තීත්න කියලා කාවුජකෝ කියන්නේ. ඊට පස්සේ අර කිල්ල දඹ ගන්නකට පස්සේ කටුකොලක් වෙනලා ගහවටේ වට කරලා යන්න කියන්නේ. කුලකාන්තාවට වගින්නම් දන්නේ නැහැ. කුලකාන්තාවට සලකන්න දන්නේ නැහැ. ඒකෙන් මොකද කරන්නේ? ආරාම මන්දිරේ බහින්න විදියක් නැතුව කැළිය මැද තනියම. ආන්නේ වගේ තමයි අපේ ජීවිතේදී ආ බැලුවොත් ඉතින් මේ මං කවදාකවත් කියන මෙතෙන්දී ඉතාම වටින වචනයක් කාගවත් ජීවිත වලට ওই විදිහට බලන් යන්න එපා. ඒක නෙවෙයි මේ අදහස කියන්නේ Taman දිහා බලා ගන්නවා. අපි මේ කරන මරිකම්. අපි මේ කරන මෝඩකම්. අපි මේ කරන අමනකම්. අපි ළඟ තියෙන මේ ගොරෝසු කන්දියා බලනකොට ඇත්තටම තියෙන මේ ආගන්තුක උපක්‍රේෂ ටික අයින් කරපුවාම අර හිතේ තියෙන මජ්ජත් උපේක්ෂාව ඉබේම රජ වෙනවා. උපක්‍රේෂ නැතුව නෙවෙයි උපක්‍රේෂ වගේ තියෙනවා. ආගන්තුක ප්‍රමිත උපක්‍රේෂ වගේ තියෙනවා. ඒක මේ සතිය එහෙම නැත්නම් මේ මෙනෙහි කිරීමත් එක්ක බලනකොට අලකොල ලන්දක් පැත්තක් කරන කැටි ගන්නවා වගේ ඕනෙම අරමුණක තියෙන උපේක්ෂ මේ කෙලස් ඒ උපක්ලේශ මෙනෙහි කිරීමෙන් කපතයි. මෙනෙහි කිරීම කියන්නේ ඒ වගේ චක්‍රායුධයක්. මෙනෙහි කිරීම කියලා කියන්නේ ඒ වගේ අර නිර්මායෝධය අතර අහුවෙච්චි චක්‍රායුධය ගැන කතා කරලා තියෙනවානේ. නිර්මායෝධය ගහපුවාම ඉන්දියාවේ ලංකාවේ අතර තියෙන මහමුදට 12000ක් සෙනඟ ලංකාවේ ඉඳලා ඉන්දියාවට මුහුද මැදින් පයින් යනකම් මුහුද දෙබෑ වෙලා හිටියලු. වතුර හාවුනේ නැතුළු. එහෙම තමයි අපේ මේ රජතුමා එහාට ගිහිල්ලා 20000ක් සෙනග අරගෙන ආපහු වෙවිලා තියෙන ලංකාවට. අනේක නිකන් උපමා කතාවක්. නෝහන් මේ වගේ තමයි අපි මේ මෙනේ කිරීම දන්නේ නැතුව මෙනේ කිරීම ගැන මොකද්ද දන්නේ නැතුව මෙහෙ බලන්නේ. ගුරුවරු කොච්චර දෝ කියනවා. මෙනෙහි කරන්න එනේන අරමුණ මෙනෙහි කරන කෙලෙසක් ආවත් මෙනෙහි කරන හොඳ දෙයක් ආවත් මෙනෙහි කරන පිළිමත් මෙනෙහි කරන හැකිලිමත් මෙනෙහි කරන මෙනෙහි කරපු ඇත්ත දන්නවා ඒක කොච්චරනම් ඒ Tamanට අවශ්‍ය කරන අර වතු මතු පිට තියෙන අර උපක්ලේශ ටික කපන්න කොච්චර උදව් කරනවද සීරි වාණිජ ජාතකයේ අහලා තියෙනවා ඒ කක්ෂපුට ගිහිල්ල වෙලා යනකොට ඒ අත්තම්මා පුංචි දරියක් අඬනකොට මට කඩාවල් ඕනේ කියලා කක්ෂිකුට කෑ ගහ යනවා කඩාවල්ු කඩාවල්ු කියලා. ඉතින් පොඩි අම්මා පොඩි දුව කතා කරලා කියනවා මට වලු ඉතින් අත්තම්ම දන්නවා මොනවද කියලා වලු ගන්න. අත්තම්ම කල්පනා කරනවා ගේ ඇතුලේ තියෙන දැලි බැනිච්ච මුට්ටියක්. ලෝහ වංචනයක් ඊට පස්සේ කෝ අනේ පුතේ උන්නෝගෙන් මේ වලු දෙකක් මේ දුවට දීපන්. මට දෙන්න දෙයක් නෑ ඔබ කැමති නම් මේ ලෝහ භාජනය අරගන්න කියලා. අර මනුස්සය අරගෙන ඉදිකට්ටෙන් පොඩ්ඩක් පවුරු කරලා බලනකොට පේනවා මේක ලෝහ නෙවෙයි තන්නේ දඹ රත්තරන්. මුන් තේමන්ත හිතන දැන් මේකට මේ ගාන කිව්වොත් සෑහෙන බල්ලු ගානක් දෙන්න වෙන නිසා අනියක් තමයි එපා. මේක මට එපා. මේකෙන් ගන්න දෙයක් නැහැ. වලලු දෙන්න විදියක් නැහැ. මම යන ගමන් කැඩිච්ච වලලු තිබුණොත් එනං දින්න මේක තියන්න කියලා තියෙනවා. ඒත් එක්ක මේ පාරෙම ආවා ඔය ශේරි වාණිජ බොස්තන් වාණිජ. එතුමා එනකොටත් අර දරුවා ආය හඳන්න පටන් ගත්තා. මම මේ අන්න ආයෙත් වල්ලු කාර්යයක් කරනවා මට ඕනේ ඕනේ ඇති අත්තම ආයෙ කල්පනා කරා මොනවා ඊට පස්සේ ආයෙ කතා කළා. ඉතින් මේ දරුවා බේරන්න බෑ මේ වැඩේ. ඒක නිසා මට පුළුවන් නම් මේ දරුවා නන්දනකට වල්ලු දෙකක් දීපන් මට දෙන්න දෙයක් නෑ. මේක මේ මට මුක්තියක් තියෙනවා අපේ ගෙදර. නෝ වාදනයක් ඒක අරගෙන. ආයෙත් ඇරෙන්න බලනකොට පවුරු කාලා බලනකොට ඉදි කට්ටේ කොනෙන් පවුරු ගන්න. පවුරු ගන්නට පාඩ දෙනකම් දඹරත්. ඊටස් අත්තම් මේ මේකට දෙන්න තරම් වල්ලුම යන්නේ නැහැ. ඒ තරම්ම මේක වටිනවා ඔබ දන්නේ නැති උනාට ඔබලගේ හත්තු පරම්පරාවෙන් ආපු මේ රත්තරන් තලියක් නේ. ඉතින් මම මොකද කරන්නේ? ඊළඟට අත්තම කියලා තියෙනවා අනේ පුතේ ඉස්සලාපු මිනිසයා කිව්වේ මොකද්ද මේකෙන් ගන්න දෙයක් නැහැයි කියලා. ඉතින් මම මේ බොහොම හිතමාරු කරන හිතිය උඹ සත්පුරුෂේ උඹට කැමැතිනම් උඹ මේ මුක්තිය ගනි. වරඳ ගනි. මට ඔය පොඩ්ඩේ කියලා අතනකට අඬනවට බලු ටිකක් දීපන්. ඉතින් අර ශීරි වාණිජ වහාම ගණදිනු කරලා ආපහු හැරෙනකොටම කක්ෂ පුතේ හිටිය ඇහැ ගහගෙන කොච්චර වෙනදාම කරුවත් අර ගෙදෙට්ට එන්නේ. එනකොට අර මනුස්සයා වෙලඳන් කරලා මේක අරයි යනවා. දැකලා ඉතින් පිටිපතේ එලවලා ගිහිල්ලා ගංගමැදට ගියාට පස්සේ තමයි ඉස්සල්ලාම වෛර බැඳගන්නේ. මෙන්න මේ දඹරත්තරන් සහිත මුච්චිය වගේ තමයි අපේ හිත. ඒක වටේ බැඳලා තියෙන පුංචි දැලි ටික වගේ තමයි මේ උපක්ලේශ කියන්නේ. එහෙම නැත්නම් මේ කෙලස් ඉතිෝපි ඉදිකට්ටෙන් ඌරවුවාම ඇති අපිට තේරෙනවා. සම්පූර්ණ සුද්ධ කරගන්න පුළුවන් බොහොම හිමීට පස්සේ. නමුත් මේක හතිගස්සලා ඒක අඳුර ගන්න බැරි වුණොත් නැත්නම් කට්ටකමට හෝ කක්ෂපුත වාගේ මේක රත්තරන් නෙවෙයි කියන පටන් අරගත්තොත් ඕදේ තමයි වෙන්නේ. ඒ නිසා මේ ආගන්තුක උපක්ලේශ ටික දැනගන්න ඉස්සෙල්ලාම මූල කර්මත්තායි සම්බන්ධ කරලා දිගට මෙනෙහි කරන්න. මෙනෙහි කරන තමයි තේරෙන්න පටන් ගත්ත දවසේ මේ සතිය වඩන්නේ මෙහෙමයි. ධම්ම විජේ මේකයි මේ විරිය සම්බොජ්ජන්ගේ මේකයි කියලා ඊට පස්සේ ඉබේම රත්තරන් බව දන්නවනම් ඊට පස්සේ මනුස්සයෙකුට මදින්න අතර දිනවයි කියන්නේ නැහැ. අනේ මූලික විශ්වාසය ඇති කරගන්න තමයි මේ අත නෑර මෙනෙහි කරන්න කියන්නේ. ඉතින් ඒ කට්ටිය කියන අයියෝ ඕක නම් ඉතින් ඕන කෙනෙකුට කරතගෙන දිගේ පන්ති ළමර කරතගෙන මට ඕන හිම නෙවෙයි මට මේ පටිච්ච සමුප්පාදය මට දැනගන්න ඕන මට ස්කන්ධ ධාතු ආයතනය දැනගන්න ඕන මට හතර සතිපට්ඨානය දැනගන්න ඕන ලාමක දේවල් මට බෑ කියලා ඉතින් මෙනෙහි කර නිකන්. ඉතින් කවදාකවත් මේ කියන ධර්මතාවලට එන්න හම්බෙන්නේ. ආවත් පැකෙන්නේ. ඒ නිසා මේ භාවනා කරනකොට දැනුම අවශ්‍යයි. ඒ වගේම මේ ධර්ම සාකච්ඡා කරලා ඒ තමන් ළඟ තියෙන අඩුපාඩුකම් දැන ගැනීම අවශ්‍යයි. ආන්නේ දැනගත්ත දවසේ තමයි එක විදිහකට ධර්ම උපයන්න පුළුවන්. දෙක තමයි උපයපු ධර්මය කරඬුක තැම්පත් කරලා උඩ තියලා වඳින්න පුළුවන් වෙන්නේ. මේ වඳින්නේ මමයට නෙවෙයි. ධර්මතාවයට. එතකොට තමයි මේ පුද්ගලයාට ඔය ප්‍රමෝදයේ කියන ප්‍රීතිය තමන් කිරීම පහළ වෙන්නේ. අනේ මම අඩුවෙන් මොනව කරන්නද? සිල්වන්තයිනේ. මම කාටවත් හිංස කරන්නේ නැහැ නේ. මට මේ සතිය කියන එක දැන් මෙතුආකල් සංසාර තිබුණ නැති එක දැන් දන්නවනේ. වරින් වර වරින් වර මට මින්බීම හැකීම දෙක වෙන්කොල බලන්න පුළුවන්නේ. වරින් වර වරින් වර නිින්ද ගියාට මම පුළුවන් තරම් භාවනා කරනවනේ කියලා ප්‍රොපෝදයක්ම තේරෙන්න පටන් ගන්නවා. ඒක ඉතින් ඒක ආවේ නැත්තම් මොකද කරන්නේ? ඒක ආවේ නැත්තම් කවදාකවත් භාවනා ජීවිතේ ප්‍රගමනයක් නැහැ. චරිචුරු ගගා කනවැන්දුම් ගෑණියක් වගේ අඬා අඬා අඬා හිටියොත් අඬා අඬාම තමයි. කවදාකවත් වෙන්නේ නැහැ කවුරක්වත් ඒක. කරන්න දෙන්නේ නැහැ මම මේ මදයි මම මේ කරගෙන යන හැටි කියලා ඒ ප්‍රමෝදේ පහළ වුණොත් ප්‍රීතිය පහළ. ප්‍රීති පහළ වුණොත් පස්සද්ධිය පහළ. පස්සද්ධිය වුණොත් හිත සමාහිත වෙනවා. එනිසා එපා කවදාකවත් බලන්න අපේ තියෙන අඩුපාඩුකම් අපි දැනගන්න ඕන අපි දැන් ලබලා ඇවිල්ලා තියෙන ගුණ ප්‍රමාණය බොහොම ප්‍රමාණවත්. තව තියෙන මේ පාර දිගේම තව ඉදිරියට යන්න. යන්න යන්න යන්න යන්න අපේ තියෙන අර මේ ළමා ගති, බොළඳ ගති, සැලෙන ගති අඩු වෙලා අර මැදට මැදට එකතු වෙලා මධ්‍යස්ථ භාවයේ ඉන්න පටන් ගන්නවා. අපි සීසෝ එකක් පෙත් තබා දිනකොට අපි ආසම කෙලවර දෙකේ විඳ ගන්න. මොකද හුඟා කුඩ පහල යනවා. ඒ වගේ තමයි අපි සාමාන්‍ය බොළඳ වැඩ කරනකොට අපි මේ තද්ද සතුට. තද්ද රස. තද්ද සැපට පුදුමාකාර ආසාවක් තියෙනවා. ඒක වෙන්නේ හම්බෙන්නේ මොකද්ද? තද්ද දුකකුයි, තද්ද අමිහිරියාවකුයි හම්බ වෙන්නේ. නමුත් ඒක දැනගෙන කිලේවරෙන් වාඩි වෙනද ටිකක් මැද වාඩි වුණොත්, يعني තද්දම තද්ද සැප ඕනේ නැහැ. තද්දම තද්ද සුඛ ඕනේ නැහැ. මධ්‍යස්ථයක් කියලා අපිට දුක එනකොට එන්නේ මධ්‍යස්ථ දුක්. මධ්‍යස්ථ වේදනා. ඊට පස්සේ දවසින් ගත්තොත් පෙත්තගේ හරි මැද පෙත්ත කොච්චර උඩ ගියත් Taman නොසලී ඉන්න පටන් අරගත්තොත් ඒ දේ නැති උනායි කියලා අච්චර ලොකු දුකක් එන්නේ. හරියට පැදුරු බුදිය ගත්ත මිනිහා වැටිලා තුවාල වෙන්නේ කවදාකවත්. ඇඳක බුදිය ගත්තොත් තමයි පහන් තත්ත්වකමට වැටිලා අමාරු වැඩේ. ආන්නේ වගේ අපි එන්නේ එන්නේ මූලික අවශ්‍යතාවයන් වලට පමණක් අපේ ආසාවල් සහ හැකියාවන් සීමා කරගෙන හැම වෙලාවෙම එන දෙයට හිතියෝ දාගෙන හිටියොත් ආන්න අර විදිහේ උච්ච දේවල් වලට එළවන gati අඩු කරලා සාමාන්‍ය මදහත් දෙයට ධන දෙයට කියනවා එදිනදා ජීවිතය උපේක්ෂා. ඒ වගේම භාවනාවේදී ඒ එnde ende ende ende හිතේ තියෙන අර කුප්පන gati අඩු වෙලා කවුරු හරි මොනවාරි කරපු ගමන් කිපෙන ප්‍රතික්‍රියා කරන ගතිය අතු වෙලා ඇස් තිබුණාට මොකද කවුරු හරි උලිලි පෑවත් නොදැක්ක කෙනෙක් වාගේ ඉඳගෙන තමන්න කවුරු හරි බැන්නට ස්තුති කරාට කන් නැහැ එහෙන මිනිස්සුක් වගේ ඉඳගෙන අයියා හිතේදී දෙල්ලක්කාරකම් කරන්න පුළුවන් තියේදී කොන්ද ගැටුණා වගේ කොන්ද අමාරු වගේ ඉඳගෙන එහෙම නැත්නම් වෙන මොනවාක්වත් බැරි නම් මලමිණියක් වගේ ඉඳගෙන ඒ චිත්තක්ෂණය රකින්න දන්නවනම් උපේක්ෂාව කියන එක එච්චර අමාරු නෑ. ඉතින් අපි මෙතේකල් කිරුවේම ඇස් දෙකක් මැදින හතරක් හරි තියාගෙන මේ සීරම බලන්න ඕනේ. අල්ලපු gedara දේවත් පුළුවන් නම් හොරෙන් ආගන්න පුළුවන් නම් ඒත් හොඳයි. මේ තරමටම අර කෙලෙස් වල තමයි එලවන්නේ. එහෙම නැතු කොන්දේ අමාරු තිබුණත් කොන්දේ අමාරු නැති කෙනෙක් වගේ පෙන්වන්න හදනවා. එහෙම නැත්නම් මම මැරිලා නැහැ මට බන තියනවා කියලා ඉතින් කැත්ත පොල්ල අරගෙන එළියට යන්න හදනවා. සරුවචනාංශේ බයට නෙවෙයිනි කිව්වේ පාරසති මහරතනාංශේ බයට නෙවෙයිනි කිව්වේ චක්කුමාසේ යතාන්දෝ සෝතවා බදිරෝ යත. ඔබට ඇත් තිබුණට ඔබට කියලා වෙන්න ඕන නම් ඔබට උපේක්ෂාව ඕන නම් අන්ධෙක් වගේ හැසිරියන්. කන් තිබුණට කොච්චර හොඳට නෑ කෙනෙක් වගේ හැසිරියන්. දැනුම කොච්චර තිබුණත් මෝඩයෙක් වගේ හිටපන්. අයියා හිටිුණට කොන්දපන් නැති කෙනෙක් වගේ නම් බැරිම නම් මරුණා වගේ ඉඳලා බේරියන් කියලා කිව්වේ කොච්චරක් අනුකම්පාවෙන්ද කියලා හිතන්න. ඔය සරුවචනසේ අකමැතිද අපිත් මේ දස දසපතකමට වැඩ කරනවා නෑ. උන්වහන්සේ දන්නවා ඒ විදිහට කියලා අපි ආන්තික සැප ඉල්ලුවොත් ආන්තික දුකක් ලැබෙනවා. මධ්‍යස්ථ සැපක් ඉල්ලුවොත් මධ්‍යස්ථ දුකක් ලැබෙනවා. යාන්තමට සැපක් ඉල්ලගත්තොත් යාන්තමට තමයි දුක ලැබෙන්නේ. ආන්න ඒක තමයි මේ තලතුණා වෙනවා කියලා කියන්නේ. තලතුණා වෙනකොටත් වෙන්නේ මොකද්ද ජීවිතේ මේ උපේක්ෂාවට එන්නේ. නිසා යම්ම දවසක අපි කායනුපස්සනාව පිළිබඳ උපේක්ෂාව ඇති වුණා නම් ඒක ඉස්සඳා කරනවා ඥායමත්තාය පටිසතිමත්තාය අනිශිතෝච ලෝකේ විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. මේ අපි සතිය වඩන්නේ බුදු ඥානේ වඩා ගන්න ඥානමත්තාය පටිසතිමත්තාය සතිය පිහිටුවා ගන්නට අනිශිතෝච විහෙරති ලෝකේ ලෝකේ පිළිබඳව නිස්රේ වෙන්න නැ පටලවෙන්න නැ අනාගන්න යන්නේ නැ පුළුවන් තරම් අතේ පොල් තෙල් ගාගෙන කෝල්ල වැඩ කරනවා වගේ නෙගලි අනිශ්චිතව අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති මොනම දෙයක්වත් අල්ලගන්නේ මේක තමයි ඇත්තටම අපි මේ භාවනා කරනකොට විතරක් නෙවෙයි එදිනදා ජීවිතේ ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවක එදිනදා ජීවිතයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වෙන වෙලාවක පුළුවන් තරම් මේ උපේක්ෂාව සහිත කෙනෙක් තමයි විනිශ්චයකාර පදවියටපත් කරන්නේ. එතකොට මේ බුද්ධිලා කවදාකවත් අර ගැටුමට පොහොර දාන්නේ. අලුතින් චේතනා පහළ කරගන්නේ මැද තැන හොයලා දෙන්න උත්සාහ කරනවා. ආනෙම වුණොත් ඒ ගැටලුවට විසඳුමක් තියෙයි. එහෙම නැත්නම් ගැටලුවෙන් ගැටලුවට යන්නේ. ඉතින් ඒක නිසා මේ උපේක්ෂාව අපි මේ කතා කරේ බොහොම සියුම්ම බොහොම උතුම්මක. නමුත් ඒක ඒ තරමෙන් නෙවෙයි දිනදා ජීවිතයත් ඕනේ මෙත්ත කරුණා මුදිතා උපේක්ෂා කියන තැනටත් ඕනේ. ධ්‍යාන මට්ටමෙත් ඕනේ. අන්න ඒව තුලින් තමයි අපි මේක පන්නරේ තියාගන්නේ. අපි මේක තව දියුණු පවුණු කරගන්නේ. ආනෙම දියුණු පවුණු කරන යනකොට තමයි මේ ජීවිතයේ මේ ගැඹුරු ධර්ම අවබෝධ කරනවා. නැත්නම් බලතුණා වෙනවා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන හිතක් හදා ගන්නවා අජ්ජුපේක්ඛාව මජ්ජත් භාවය ඇති කර ගන්නවා කියන එක ඒක ඇත්තටම අර සංසාරේ වැටිලා හැප්පිලා දුක් වෙලා කරදර වෙච්ච එක නාන්න හොඳට තේරෙනවා ඒ නිසා සෑහෙන දුරට අවශ්‍යයි ඒක සඳහා මේ සංසාර බය දැනගැනීම සංසාර බය දන්න කෙනාට තමයි මේ උපේක්ෂාව ඇති වුණත් රකින්න පුළුවන්. නැත්නම් උපයන්ට ඕනෑ කියලා ඒක එහෙම නැති කෙනෙක් හිතන්නේ උපේක්ෂාව ඕනේ අධිකම සැප, අධිකම ප්‍රශංසා, අධිකම ලාභ, අධිකම තණ්හා ඇති කරගෙන එයා සමාන අධික දුක්කටපත් වෙනවා. නිසා උපේක්ෂාව පිළිබඳව හොඳ හැඟීමක් ඇති කරගන්න අවශ්‍ය කරන ඊතුරු කාරණා ටික මම හිතන්නේ දැන් කතා කරන්න අපිට වෙලා නැහැ. අපි පැයකට වැඩි වෙලාවක් අරගෙන කියනවා. මම බලාපොරොත්තු වෙනවා හෙටත් මේ බොද්ධංග ධර්ම පිළිබඳව සමාලෝචනයකුත් කරලා මේ උපේක්ෂාව පිළිබඳව අද තියාගන්න බැරි මතක් වෙච්ච ගිලිහිච්ච කොටක් තියෙනවා. තියෙනවනේ ඒකත් සම්බන්ධ කරලා කතා කරන්න. ඒ නිසා මේ ධර්ම දේශනා කරනකොට ඒ කියන කාරණාවලින් හොඳට මේ කාටවත් කොනහන්නවක්වත් නැත්නම් හිතවන්නවක්වත් නැත්නම් ධර්මයේ උපහාසයට ලක් කරන්නේ මේ මතක් කරන්නේ. අපි මේ මෙතෙක් යොදලා තියෙන මේ වටිනා කාලය ධනේශ මේ කල්පනා කරලා අපිට ලැබිච්ච ටික මේ ගොනු කර ගැනීමට නම් මේ පරිතද කර ගැනීම. මේ කරන දේවල් පිළිබඳව පරිතද කර ගැනීමක් අවශ්‍යයි. තාම අඩුපාඩු තියෙනවා පිළිසෙයි. දක්ෂින දකින දන කතා කරන කට්ටියක් එකතු වෙච්චාම නිකන් මීමැසි පුදියක් වගේ ගතියක් තියෙනවා. මේ ඔක්කොගෙම වෙන්නේ මොකද්ද? අර හිත අන්නේ විහිිත වෙනවා. එහෙම වෙන්න දෙන්නතෝ මේ මේ වටිනා තෙල් කලයක් ඔළුවේ තියාන යන මිනිස්සෙක් අටවිට බලන්න ගිහිල්ලා කඳුලක් hali හැරුණොත් තමන්ගේ හිස කසා දානවා. ඒ නිසා කඳුලක්වත් හැලෙන්නේ නැති මේ ගමන් කරන්න ඕනේ කියලා ඒ තෙල් නැලිය උපමාව හෝ එහෙම නැත්නම් අර කලින් කිව්වා වගේ මකුළු දලක් අරගෙන ගිහිල්ලා රාජසභාවට පෙන්නලා සෑගිල බන්ටුන්න ගන්න කෙනෙක් කොහොමද මේ මකුළු දාලා සලකන්නේ යන්නේ එහෙම හෝ පුළුවන් තරම් ලැබපු උපයපු මේ සතිය සමාධිය දියුණු කරගන්න මේ ධර්ම කොටස කිතු කරගන්න. එතකොට තමන්ගෙත් එක වැඩෙනවා බැලුව කෙනාටත් ආදර්ශයක් ලැබෙනවා අනිත් කෙනාට කරදර නැති වෙනවා. ඒක නිසා තව මේ ඉතුරුලා තියෙන දවස් දෙක තුල පුළුවන් තරම් මේ ඇති කරගත්ත ಗುಣ විතරෝම හිතට වද්දා ගනිමි. සම්පහන්සනය කරගනිමි. මේ තියෙන බොජ්ජංග ධර්ම ටික තනවා වඩාගත්ත ටික කරඬුවක තියලා තැම්පත් කරගන්නවා වගේ ගෞරවයෙන් ආරක්ෂා කරගෙන ඒ අවශ්‍ය කරන සමති ධ්‍යාන කරන කෙනෙක් නම් ධ්‍යාන භාවනාවල්පත් වීමටත් විපස්සනා කරන කෙනෙක් ඉන්නොනම් ඒ ජඹුරු නවමහා විපස්සනා සම්පූර්ණ කර ගැනීමෙන් තමයි බලාපොරොත්තු වෙන්නා වූ මාර්ගඵල ඥාන වලට සමාව ලබා ගැනීමටත් අන්තිමටත් මේ ආත්ම ශක්තිය ධෛර්යය පිණිස මේ උපේක්ෂාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිවිෂ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා සියලු දෙනාටම සැනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පොවිත මේ දින විනාඩි 10ක 15ක කාලයක් තියෙනවා මේ පිළිබඳව මේ කියවිච්ච දේවල් පිළිබඳව පටලුම් අරගන්න කළ යුතු ප්‍රකාශන ප්‍රශ්න මොනවාද තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් මතක් reflection. ඔය බුද්ධංග වලින් ඇති කළ දෙන්න හදන සංකාරූපිකාව ධ්‍යාන වන්නකොට එන උපේක්ෂාට කියනවා ධ්‍යාන උපේක්ෂාව මෙත්ත කරුණා මුද්දා වන්නකොට උපේක්ෂාට කියනවා ඒකට බ්‍රහ්ම විහාර උපේක්ෂාව මේ දෙතේ උපේක්ෂා යෙදෙන තැන් වල හිටින්නන්ද භාවනා කරනකොට මේ සමත විපස්සනා භාවනා කරනකොට නාම රූප පරිච්ඡේද ඥානෙත් උපේක්ෂාවක් තියෙනවා නමුත් ඒක එච්චර පන්නරේ නෑ ඒවා දිගින් දිගට දිගින් දිගට ඒ විපස්සනා ඥාන දිගේ යනකොට යනකොට විපේක්ෂා හුදුවට තන්පත් වෙන ගතිය තමයි තියෙන්නේ. ඒක කෙලපැමිනීම තමයි සෑම සංස්කාරයක් විහිම උපේක්ෂාවක් ඇති වෙන්නේ. සංස්කාර කියලා කියන්නේ තමන් කුප්පන්න තමන් අවුස්සන්න මොනම මේ සංඥාවක් ආවත් මොනම අරමුණක් ආවත් ඒ සෑම දියක් දිහාව බලන්නේ නොදක්ක කෙනෙක් බලනවා. ඒව දිහා අහන්නේ කන්න ඇහෙන කෙනෙක් අහගෙන ඉන්නවා. ඒව දිහා කටයුතු කරන්නේ මට කරගන්න විදියක් නැහැ නේ කොන්දපල නැහැ. කරන්න නම් ඕනේ තමයි ඉතින් කරගන්න බෑනේ මට බෑනේ කියලා හැම වෙලාවෙදීම ඒකට දක්වන උපේක්ෂාව. ඒක පේන්න තියෙන නිකන් නෝන්ජල්කම බයඅදුකමක්. ඒ නමුත් දන්නවා මේ අත ගන්න වෙන්නේ භයානක දෙයකට ඒ වෙලාවට පුළුවන් තරම් මේ ගැලවිඥාව. හැම විඥාවටම වැඩි හොඳ ගැලවිඥාවක් තමයි සරුවචනසේ පෙන්ලා දෙන්නේ. හැබැයි ඒක මම කියනවා මේ භාවනාවෙන් වඩා ගන්න නැතුව රංගපාලා ගන්න බෑ. භාවනාවෙම එන්න ඕනේ. ආවට පස්සේ මේ පුදුලට අය කවුරු කියලා දෙන්න ඕනේ. මේ පුදුල හොඳට දැනගන්නවා. අපිට මේ ලැබිච්ච එක රැකගන්න නම් අපි අනිකු සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන නිසා සංඛාරූපේක ඥානෙට ආපුවාම ඒක පිළිබඳව නම්බු කරන ඒක වෙනද අගය කරන අටුවාචාරින් වහන්සේ මතක් කරනවා. ඒකෙන් දැනගන්නයි කියලා රහත් හිතක ඇති. සංඛාරූපේක කියන්නේ රහත් කෙනෙක් වාගේ. හතන්නාචනම පුණ්ණාංශලාගේ මේ කීර්ති නාමය රැකගන්නේ අන්න අර විදියට මේ දැක්කට මොදක නොදැක්කාසේ ඇහුවට මොකද නෑ වුණාසේ. යමනවන්ත කොච්චර තිබුණත් මුන්නෝක්වත් දන්නේ නැති පොඩි එකෙක් වගේ. එතන යමකම කරන්න දඟලන්න පුළුවන් වුණාට කොන්ද බන්නේ නැති කෙනෙක් වගේ. වරුණා වගේ නේද තමයි මේක රැක්කේ. ඉතින් අපි කොහොමද මේ සෙල්ලක්කාරකම් කරලා අර මේ මේ එක කනඹුවක් විතරක් දාපු ගෑනු කෙනෙක් මේ මේ ධර්මයේ ගොන්දුතුආදෝ කියලා ඒ කරන් බුපින්න ඔය කියලා කතාවක් තියෙන්නේ. මේ අපි නටන නැතිල තියෙන්නේ අඩුපාඩුවම තමයි. දෙකම කරාම තියෙන ඉතින් ඔහොමම කරන්න ඕනේ නැහැ. මේ මේ මොහොතර කරත හැකි. අර තනි කරාම තියෙන එක ඒකම පෙන්න පෙන්න ගිනවලු. ඔන්න නටන නැතිල පේන්න තියෙනම අඩුපාඩුවම තමයි. ඈ? ඒ පිටිචකලෙ හෙල්ලෙන්නේ නැහැ. දඟලන්නේ ඒකමයි. ඉතින් අපි අතර හොඳක් හෙල්ලි තියෙනවා. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. අපි ඒක ආපස්සට හරව ගන්න ඕන කන්නාඩියෙන් මුණ බලනවා වගේ මේ නලියන්නේ අඩුපාඩුවක් නිසා. මේ නලියන්නේ කෙලස් නිසා. ඉතින් ඒක මම මේ වෙලාවේ දැක ගන්න නම් ඉතින් කවුරු හරි මට කියලා දෙන්න ඕනේ. ඔන්න උඹට ඔය ඔය මොන නටනකොට කියන්න ඕන උත්තර උඩ දාගෙන පිල්පි දාහන ගියාම පස්සේ එළියේ. මොන නටනකොට හැටිනේ. මොන කැමති නැහැ පිටිපස්සෙන් ඉන්න නාටකම් බලනවා. ඌ හැම වෙලාවෙම මිනිහා පැත්තට හැරි හැරි තමයි යෝක ඕල්ලන්නේ. ඉතින් කොහොමද සමහරව අපි වගේ කට්ටිය පිටිපස්සෙන් කියලා බලනවා. ඒකෙ තිසි අපේ හැටි. ඒ නිසා කවුරු නටන්න ගියත් ඒකෝ පැත්තක් එළියට එනවා. පැත්තක පැත්තක හෙළුව පේනවා. දරුවත් යනාචි රෝදයක බොහෝම ජයට වෙන උන්වහන්සේට ආයි පිටිපස්සෙන් කියලා බලන්න ඕනේ. ඉනිවිද පෙන්නේ උන්වහන්සේ පෙන්න අනේ මේ තාම උඩ දාන ගතිය. තාම නලියන ගතිය, මේ කුප්පන ගතිය, මේ සැලෙන ගතිය. මොකද කරන්නේ? නොදැනුවත්කම. දන්නවනම් දෙපැත්ත දන්නවනම් නත්තු නෑ. ලැජ්ජ හිතෙනවා. මම ආපාන්න යන්නේ කියා පාන්න යන්නේ මොකද්ද? සමහරට ඇත්තටම මම ආපාන හදාගත්තොත් මේ ඒ දඟලනවා. දන්නේ නැතුව මේ මේ වංචනික ධර්ම වැඩ ගන්න හැටි. ඉතින් ඒව පිළිබඳ උපේක්ෂා වුණාට පස්සේ කියා බෑමකුත් නැහැ, වරදින්න දෙයක්කුත් නැහැ. ඉතින් ඒක පිරිච්ච ගතියක් වුණාට අර වැඩ ගන්න කෙනෙක් හිතන්නේ ආපෝ නෝන්ජලෙක් වගේ. කොහොමද අපිට තියෙනවා නම් අපි නම් මෙහෙම කරන්න කියලා ඒගොල්ලෝ ඉව්වත් පහත් කළ සැලකන ගැටියක් වෙනවා. නමුත් ඒ වුණාට මේ ගුණවතාට බුද්ධ ආදී උත්තරමන හිත පුංචි කළ ගලගන්න. උන්වන්සට දන්න මේ ඇත්ත මෙහෙම රැකෙන්නේ වෙන වෙන දක්ෂකම් නැහැ අපිට අපිට පුළුවන් වෙන්නේ සේෆ්ටි ෆස්ට් ආරක්ෂා ඉස්සර කරන යන ගමනක් විතරයි. ඒ නිසා මුළු තේරවාදයේ පුරාම කිසිම තැනක ඇඩ්වර්ටයිස්මන්ට් නැහැ. කිසිම තැනක නැහැ. තිබුණා නම් හිතන්න එපා ඒක තේරවාදයක් කියලා. ඒකයි ඔය මම නම් කියන්න හොඳ නැහැ මේ අනිකුත් නිකායත් එක්ක තියෙන වෙනස. අන්ධහැරේ ගියා නම් ඉවරයි. ඒ කියන්නේ හොඳටම දැනගන්න එතන පුස්ස තියෙනවා. කියන්න හරියට බහන දෙයක් නැහැ. නරපාන දෙයක් නැහැ. හේතු සම්පatti තියෙනවා නම් බල සම්පatti ලැබෙයි. ඔකට ආය කෑ ගන්න දෙයක් තියෙනවා. අපිට තියෙන්නේ නිස්සද්දව, බයපක්ෂව හේතු සම්පාදනය කරගෙන යනවා. ඒක තමයි සංකාර උපේක්ෂාවේදී අනිවාර්යයෙන් මේක පේන්න පටන් ගන්නවා. ඒක අනිත් එක මේ දහස් ගණනින් හරියන්නේ නැහැ. බොහොම කලාතුරකින් කෙනෙකුට තමයි හරියන්නේ. ඒ නිසා සෙනඟ වැඩි වුණා නම් වෙන්න බෑ වැඩි. ඒක ඉතින් හොඳම ලකුණ තමයි. සෙනඟ වැඩි වුණා නම් ඉතින් ආයෙ හොදලා ගන්න දෙයක් නැහැ. නිසා හොඳට දැනගන්න ඕනේ අර ඔය ආනාපාන සූත්‍රය හැමදාම කියනකොට මම මතක් කරනවා ඒක මුලදි පෙන්නනවා සරුවචන ආංශයේ වස්පවාරණය කරයි කිරීම මාසිකින් කල් දානවා. මොකද කල් දාන්න හේතුව කට්ටියගේ භාවනාව දැන් යනවා. දැන් මේ රිට්‍රීට් එක නතර කරන්නට කරන්න තීන්දුව කරනවා. භාවනාව හොඳට නතර කරන්න. ඒකවල සරුවචනසිකේ සීන් තීන්දුව ගන්න ඇති පරිසරය පෙන්වනවා පෙන්වනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මොග්ගලන් ස්වාමීන් වහන්සේ මහා කොට්ටිත කච්චායන මේ මේ කස්සප සීදූප ස්වාමීන් වහන්සේලා පොඩි පොඩි පිරිස අරගෙන භාවනා උගන්වනවා. මේ මහා ස්වාමීන් වහන්සේලාවත් එක්කෙනෙක් 20 දෙනාට වැඩි ආරන්නේ නැහැ. එක්කෙනෙක් 20 දෙනාට වැඩි ආරන්නේ නැහැ. ඉතින් හිතා ගන්න බුද්ධාම ඉගෙන ගන්න පන්ති කරන ලක්ෂයක් හිතේ ප්‍රශ්නයක් නැහැ. මේ වැඩේට යනකොට පර්සනල් ටච් එක ඕනේ. එහෙම නැතුව සෙනඟ වැඩි වුණා නම් ඉතින් අර එක එකනට එක එකනට ඒ ස්වාමීන් වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. ඇසුර ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක පොතේ හරියටම සඳහන් කරනවා කට්ටියක් 5 දෙනෙක් කියනවා, කට්ටියක් 10 දෙනෙක් කියනවා, කට්ටියක් 15 දෙනෙක් 20 දෙනෙක් විතරයි. ඒකෙන් අපි තේරුම් අරගන්න ඕනේ මහා පිරිසක් එක කරන මේ මේ මේ විශාල ව්‍යාපාරයක් වෙන්න බෑ මේ ගැඹුරු ධර්ම වල වෙන්න බෑ. ඒ නිසා ඒ වගේ විපස්සනා වෙනකොට අපිට තියෙන්න ඕනේ ඒ උණුසුම ඒ කිකිලියක් පිටතර රකින්නකොට කවදාවත් ගොඩක් ගන්නෑ. මේක දන්නවා මෙච්චරයි මට රකින්න පුළුවන් කියලා ඒක ස්වභාවය. ඒ ගන්න අරගෙන ඒක රකින්න පටන් ගන්නකොට විතර දැවිලා නැතක. ඒ වගේ මේ හැම එකකම තියෙනවා මේ ආරයක්. ඒවා තියෙන පදම. ඕනේ එව්ව නැතුව මේ අනිද්දවතේ උනට මේ පෙළ ගහගෙන යන්න පුළුවන් කියලා යනවනම් ඔලොමලකම් මිසක් වෙන්න බෑ. නිසා සංඛාරෝපේක වගේ ඥාන වලට එනකොට ඒ තමන් හොඳට තේරෙනවා මේ ධර්මයක තියෙන ගැඹීරත්වය ධර්මයක තියෙන අනේ මම කොච්චර මේකට ගරු කරන්නවද මම කොච්චරක්නම් මේ ධර්ම දන්නේ නැත්නම් බුදුහාමුදුරන්ට රහතන් වහන්සේට ගරු කරන්නවද මේ මට මම නම්බු කරගෙන මේක රැක ගන්න ඕනේද දිනාග බිනාවු අර බාධක ජීවීමේ තරඟේ දැන් මේ තීමාකාර ඉරළඟට ගියත් දෙහිගෙඩි බිම වැටුනොත් ආයෙ මෙන්නට යන්න බෑ. ඉතින් බොහොම ගෞරවයෙන් ඕනේ අනිත් කෙනේ දිනවන දිනපොතින් මම හිමීටි මිලි කියලා කොහොම හරි ඉරපන්න ගන්න ඕනේ කියලා තමන් කෙරෙහිම ඇති ගෞරවය එන්න පටන් ගන්නකොට තේරෙනවා ඒකට මිනිහා වෙනස් වෙලා. මේ පටන් ගන්න මිනිහා නෙවෙයි. ඇඹරිලා, හැදිලා, මට්ටම් වෙලා, ඔප වෙලා යනවා. ඉතින් ඒකට අපි කියන්නේ ධර්මයේ අපි පුදලා පටන් ගන්න. මගේ ජීවිතේ බුදුන් පූජා වේවා. මගේ ජීවිතේ ධර්මයට පූජා වේවා. එනේ දුකක් ඔන්නෝ කමක් නැහැ කියලාගෙන යනකොට එතකොට තමයි මේ ධර්මයට පුළුවන් අපිව අඹන්න. උඹලගේ අතර අහුවෙච්ච බැටි පිට වගේ ඒක හරස් වුණොත් උඹලට බෑ වැඩ දාන්න. අපි අපි නැමෙන්න ඕන මුරුදු වෙන්න ඕන මෙලෙක් වෙන්න ඕන එතකොට වැඩ කරනවා ඒ නිසා සංඛාරූපේකවට යනකොට නම් ඒකේ මේ කියන්නේ බෝසතාන් වහන්සේත් එතන තමයි යන්නේ බුදු නැති වුණ මේ නිවන් නොලැබුවත් එතෙන් යනකම් භාවනා කරලා තමයි අනිකුත් පාරමිතා වැඩවලට යන්නේ එතකොට දන්නවා මේ කොච්චර ආරක්ෂා වෙලා කරන්න ඕනේ එහෙම නැතුව කරනවා කියලා කියන්නේ එච්චර මේ Taman යන ගැඹුර මඩගෝරුව නොදැන තියෙන අඩියක් සංකල්පක ඥානෙට ගියාට පස්සේ ඒක ඉතින් ලොකුම ලොකු මේ මේරිච්ච තල තුන ගතියක් තමයි තියෙන්නේ. එහෙම කියන්න බෑ මොකද අරමුණ නැතු වෙනවා. අපිට එල්ලෙන්න සරණ වෙන්න දීපු යන්ත්‍රේ මන්ත්‍රේ නැති වෙනවා. ඉතින් ඒක නිකන් කරකොලට ඇරිය වගේ තමයි හිතෙන්නේ. ඒ නිසා හොඳටම විස්තර කරන කියනවා මේ ප්‍රීතිය බස්සද්ධිය බවට පත් වෙන්න ඉස්සර වෙලා. මුන්නේ නිබ්බිදා පහු කරගන්න. ප්‍රීතිය බස්සද්ධිය අතරමැද ප්‍රීති කියන්නේ බොහොම හරි සන්තෝෂ. ආ මේකට සතුටුත් වැටෙනවා. ප්‍රීතියට සතුටුමත් වැටෙනවා. ඒත් බස්සද්ධියට යන්නේ. ඒ වතුන් ගියට පස්සේ මොනවාක්වත් ප්‍රීතියක් නැතුව අර හෙන ගහච්ච සෝම් පිටේ හම්බ වෙනවා. ආ ඒකකටත් වැටෙනවා. ඔය දෙකම නැතුව මැදහත් වුණොත් විතරයි පස්සද්ධියට. ඒ කියන්නේ හොඳ තල තුනක් නිවිච්ච පැත්තකට එන්න පුළුවන් නිසා අර ප්‍රීති අවස්ථාව හොඳත් නැහැ නරකත් නැහැ. මොකද ඒකත් හිත කුප්පන ඖෂධයක් වාට වෙන්න පුළුවන්. ඒක ආවට පස්සේ දැනගන්න ඕනේ මේක වාසියට ගන්නවා මිසක් මේක අnder පාන්නේ යන්න නරකයි. කියා පාන්නේ යන්න නරකයි කියලා එතින් ඇති වෙන වීර්යයෙන් වැඩ ගන්නවා. නමුත් හෙට වෙනකොට මේ මොකක්වත්ම නැතුව සම්පූර්ණ මොකක් නැහැ. ඉතින් වහකණ්ඩ හිතෙන මට්ටමට වැටෙනවා. ඒකෙදිත් මම කියන්නේ මොකද කරන්නේ ඉතින් මේක කියලා තියෙනවනේ මේ පාර දෙපැත්තෙම බොරුවල්වල් තියෙනවා කිය. මේක ගියාට පස්සේ තමයි ওই පස්සද්ධිය අවස්ථාවේ ওই පස්සද්ධිය තමයි සුව සේවාව කරන්නේ. අපේ ජීවිත මෙන්ටල් කියෝර් එකක් මේ හීලින් ඉෆෙක්ට් එක තියෙන. පස්සද්ධිය තියෙන කෙනා අනෙක් කෙනෙකුට අත තිබ්බත් එයාගේ තියෙන දෙලි රෝගات ඇදලා ගන්න පුළුවන්. අර පස්සද්ධියට ඒ තරම් ශක්තියක් නෙමෙයි එන්නේ මොකද ඊට ඉස්සෙල්ලා යාව ඒ කන්න දින පරිප්පු කාලා තියෙන්නේ. නිදින්න තියෙන ඔක්කොම මිදලා ඒකට මේ පුද්ගලයාට වෙන්නේ හැම සත්‍යකම තමන් කුසින් වදාගත්ත දරුවෙක් වගේ. මෙයා මේ කතෝලිකයා, මෙයා මුස්ලිම් මිනිසා, මෙයා දෙමළා, මෙයා සිංහල මොනක්වත් නැහැ. ඒක මේ හැම කෙනාම එකසේ දුක් විඳින පිරිසකට ආය තෝරන්න බෑ තියෙනවා. ඉතින් ඒකට මේ ඒ යත්තන් කරේ අර මේ සමහිත පවත්තන්නේ දරුවෙක්, දරුව සියලු දෙනාම කරේ මවක් දක්වන හැඟීම් වගේ ගන්න. ඊට ඉස්සෙල්ලා අර මේ තමන්ගේ ජීවිතේ තමන් විඳින්න තියෙන ටික අංග සම්පූර්ණ නැහැ. හොඳට තේරෙන්න පටන් ගන්න. හොඳට මේ වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා පදන් වෙනවා. එහෙම නැතුව අඩු ගානේ පස්සක් දිවත් එන්නේ නැහැ කියන. ඒක ආවට පස්සේ නම් මේ පුද්ගලයා දැකීමත් මේ පුද්ගලයා දැක්කත් ඇස් රෝග තනිප වෙනවා කියන. ඇසුරු කරනකොට කෙලෙස් කැපෙනවායි කියන. ඒ පුද්ගලයා ඉස්සරහින් ඉන්නවනම් Tamanට ධෛර්යයක් ඇති වෙනවායි කියනවා. ඉතින් ඒක මේ ආයාසයෙන් ගන්න එකක් නෙවෙයි කවුරුත් ආශිර්වාද කරන එකක් නෙවෙයි අපි ඊට ඉස්සෙල්ලා කන කෑමෙන් තමයි විඳින විඳමනෙන් තමයි ඒ නිසා ඉතින් කැමැතිනම් මම කිව්වා දැන් නවත් 10ක් නවත් 10 නම් ගොල්ලෝ ඉන්න මාසයක් අත් වෙනවා නම් ප්‍රතිඵලයක් ටිකක් හරි දෙයි. ඒ කියන්නේ ලොකු තාන්ද හරි හතුටින් ඉන්නේ මේ වැඩ පිළිවෙල මුදට යනවායි කියලා අපි මෙතන ඇවිල්ලා මේ ඔව් ඒ කියන්නේ ඒ කියන්නේ හොඳට පිළිස වැඩ කරනවා ඒක විතරද නෑ කියන්න බෑ නමුත් මේිට වැඩිය ප්‍රතිදද කරන්න පුළුවන් බව නම් මම දන්නේ. හරියට අරමුණ මෙනෙහි කරමින් කතා නොකර වැඩ කරන්න පුළුවන් බව මම දන්නේ. මන්ට ඒකට තාමම මදි. ඉතින් මම හොඳක් අහන්න හම්බ වෙන්නේ නැහැ නේ මම කොහොම කරුවක්වත් ඒ නරක කියන මිනිහා. එනමුත් මම මේ නොබනදකින් කියන තොන්නදකින් හොඳ නරකක් නෙමෙයි මම කියන්නේ. අපි වැඩක් කරනවා ඒක පිළිබඳව අපි කිසි සැකයක් නැහැ. මම හැම කෙනෙක්ම හිතාගන්න අනිකොල්ල මොන දේ කරුවත් මම හේතෙන් ඉඳලා මගේ වැඩ ටික මම ආදර්ශමත් වෙන්න ඕනෑ කියලා කෙරුවොත් ඔක්කොගෙම එනවා මේ පුදුම ගැම්මක් එන්න පටන් ගන්නවා. ඒක ඉතින් හරි මේ මේ ක්ලාසික් මේ කියන්නේ බොහොම ශාස්ත්‍රීය රසයක් එන්නේ. ඉතින් ඒ නිකන් බැලුව බැලමු කෙනෙකුටත් නිකන් පණ්ඩිතාරාමයේදී ඕස්ට්‍රේලියානු යාදික තරුණය පණ්ඩිතාරාමයටම එයා ආශිර්වාදයක් දුන්නා. තරුණයයි තරුණී සිටින එයා භාවනා කරනකොට සුගේන්ට ආදර්ශක යන්නේ සෑලෝ ඒ ඒ තරුණය හැමෝම එයා එයා නිසා එයා අමුතු ඒරියක් එකට ගන්න එයා දෙකී. හැම වෙලාවෙම කඩදාක මොනම දෙයකට හදිස්සෙන්නේ හිමීට තමයි ගමන. මේ සම්පූර්ණ දිනචරියාව හදාගන්න තියෙන්නේ. හිමීට වැඩ කරනවා. ඉතින් කවදාකවත් කලබලයක් නැහැ. කඩිමුඩියක් නැහැ. මම හිතන්නේ මේ ඔස්ට්‍රේලියානු නාඩ මේ මේ මේ මැලේසියන් කාර්යය. අත එද්දසික ලියලා තිබුණා මේ ඔය වික්ටෝරියාලම එද්දසික තියෙනවා. මට දුන්නේ 93. මම හිතන්නේ දැන් හොයන්න. මොන මොන එක ගන්න උඩ සායද ළඟ ඉන්න තියෙනවනම් භාවනා කරන්න තියෙනවනම් ආයෙ කෑවද බිව්වද නැද්ද මොකුත් නැහැ ඉඳගත්තනේ ඉපැයි ඉඳගත්තා ආයේ මොකක්වත් දෙයක් සක්මන් කරනොත් සක්මන් කරගෙන වයින් කර බොනික් එක්ක වගේ හරියට වෙලාවට වැඩ මේ කොහොම කරනවද කියලා හිතනවා හරියම නෑ මෙතෙක් කියනවා ඒක ඔය සංකාරූපික ඥානයවත් ස්ථිර නෑ ඒකයි මාර්ග ඥාණයෙන් විතරයි යෝජනාව සාති කියලා ස්ථිර ස්ටැම්ප් එක වදින්නේ එතන එතෙන්ද වෙනකන් මැකිම කියන්නේ එමුන් තමයි හැකියාව බව මේ ජීවිතයමක් කරන්න පුළුවන් ගැම්ම ඇති කරලා දෙනවා. ඒක ඉතින් මම කියන්නේ නෑ. මොකද එන දේ ධර්ම නැතිලා යනවා. නෑ ඇත්තටම මේ මුළු මේ රෝග ඔක්කොටම හේතුව කියලා පෙන්ලා දීලා තියෙන්නේ නිකන් ආයුර්වේදේ ගත්තත් අස්ථාන කෝපේ. එකම හේතුවයි මේ අපිට ඇතිලා තියෙන සෑම රෝගෙටම හේතුව අස්ථාන කෝපය. ඒක නැත්තම් නෑ. අස්ථාන කෝපේ. කැන්සර් එක කියන හොඳටම ඉතින් පෙන්නනවානේ. අස්ථාන කෝපේ නැතු හොඳට කැන්සර් එකේ අර මයිටි බීම් එකක් හදලා කැන්සර් එකට හයි කරුවොත් ගෙමුවොත් විෂුවලයිස් කරුවොත් ඒ කැන්සර් එක දී කරන්න පුළුවන් කියනවා. You can conquer cancer කියන පොතේ තියෙන ඉයන් ගෝලගේ කියලා තියෙනවා. මට හම්බෙන්න ඕන ලැබුණා මිනිහා මට හම්බෙන්න ඕනේ මම ඉදා ඩයට් මෙයාට කිව්වා ඩයඩ් ඇසින් කරලා තියන් කියලා. ලස්සන පෙන්ලා දීලා තියෙනවා මොනවක් කරන්න ඒ කැන්සර් එක පිටු ආදරය කරන්න. මේ කැන්සර් එකට ආදරය කරන්න. ඔව් ඩොනමින්ගේ කතාව ලියලා තිබුණා කියුරින් කැන්සර් කියලා පොතක් මම විතරම ඉන්නේ. යමනිය මෙතන මේ මුළු ඇහැයි ENT වලට එන නර්ව් එක සම්පූර්ණයෙන් පුපුරලා ගිහිල්ලා. ඊට පස්සේ අනර්ස් කෙනෙක් රසාවෙන් අස්සලා කාටවත් කියන්නේ නැතුව චවුටන් වලට ගිහිල්ලා භාවනා කරනවා. ඒ දවස් 15ක් විතර කරනකොට ඒ ස්ථාපකයට මිනිස්සු හොයලා හොයලා හොයලා හොයලා එතෙන්ට යනකොට මෙයා කියලා දුන්නලු කවුරු ආවත් මට කතා කරන්න බෑ කියලා. ඉතින් ඒ කැන්සර් එකමයි එකම දේ ඒකමයි. ඒක තරහක් නැහැ. එන පේන එකට හිත දාගෙන ඉඳලා තියෙනවා. ඒක වෙලාවකදී යාට ඒ කියන්නේ පුපුරු ගහලා පුපුරු ගහලා පුපුරු ගහලා මේක මල් වෙඩිල්ල පුපුරන වගේ දැනනලු. ඊට පස්සේ දැනගත්තලු මගේ චිත්ත ශක්තිය ඇති. මම දැන් කැන්සර් එක තිබුණත් ඉන්න පුළුවන් කියලා. දැනටත් මුළු පඬිතරාම එන ඔක්කොටම වෛද්‍ය ප්‍රතිකාර කරනවා හිරින් එඩ එකක් දාගෙන මේ ඉතින් ගියාම මේ නැති එකක් මම කැදරි මොනවද කියන බෙහෙත් ඉලන්නේ නැහැ. මිනිහි කරන්නේ. මිනිහි කරන්න කියලා තාත්ත වෙනවා සුදු දන්න මොනවා කරන්න පැනඩෝල් ඉල්ලන්නේ. දෙවනගෙන මිනිහි කරන්න කියන්නේ. දෙන්න බෙහෙත් දෙන්න. ඉතින් මේ මනුස්සයා පෙන්නන්නේ මේ මනුස්සයා විඳපු එක. ඉතින් අර මනුස්සයා කියන්නේ මට මිනිහි කරලා බැරි තරණ යන්නේ පැනඩෝල් එකක් ඉල්ලන්නේ. යාම කියන්නේ මිනිහි කරන්නේ. ඒක වළක්වන්න හදන්න බෑ වමන යන්න හදනකොට කට ගැහුවට හරියන්නේ. ඒ වමන යනවා. එච්චරයි. අය ඔක කපන් ගිවට හරියන්නේ බෑ. අය ගාය කරන්න බෑ. ඒක එළියටම දාන්න ඕනේ. නෑ නේද තමයි මේ ප්‍රීති ආවට ඊගාව සැරේ නාවට ඒකේ බය වෙන්න දෙයක් නෑ. ආවයි කියලා අපෝ මේගොල්ලන්ට ප්‍රීතිය නෑ මට විතරයි තියෙන්නේ කියලා මාන්නයක් ගන්න හේතුවකුත් නෑ. මොකද මේක ධර්මතාවලින් හේතු සම්පත්‍ය ආවනම් ප්‍රීතිය එනවා. උඹට දින එක බලන එක විතරයි. ඒකේ නම්බුවක් ගන්න දෙයක් නැහැ. අන්නාමාන දිත්‍ය ඇති කරන්න බෑ. නමුත් එන ප්‍රීති වළක්වන්න බෑ. ඉතින් ඒ අර ආපු ජවය. ඉතින් කියනවා මේ ප්‍රීති වේග, මූත්‍රා වේග, අසුචි වේග, ශුක්‍ර වේග වගේ දේවල් නැතර කරන්න කිව්වොත් අපස්මාර රෝග. ආයුර්වේදයේ වෙන දින අපස්මාර රෝග. මූත්‍රා වේගයක් ආවම ඒක වළක්වන්න යන්න බෑ. ඒකට යන්න දෙන්න. හැමදාම වළක්වන්න කිව්වොත් අපස්මාර. අසුචි වේග, ඔය ප්‍රීති වගේ ඉමෝෂන් එකක් ආපු වෙලාවේදී නැතර කරන්න ගියොත් ගහනවනේ පැත්තට. ඒක ඒ වෙලාවේ පිට කරන්න ඕනේ කියලා. අනික් කට්ටිය කියන්නේ නරකයි මේ සෙනඟ මැද්ද මොකද කරන්නේ කියලා. මේ වේගය ආවට පස්සේ මොනව කරන්නේ? අපිට තරහක් ආවා. ඒක බලකන්න කිව්වොත් මේ දෙත් මෙතන තරහ ගන්න ගන්න ගියාම අස්ථාන කෝප නිසා භයානක රෝග ඇති වෙනවා. ඉතින් ඒ වෙලාවේ එළියට එනවා. ඉතින් ඒක ඒකේ ලාභයි ඒක. අර පස්සට එන රිපකෂන් එකට වැඩිය ඒ වෙලාවේ මොනද? මේකෙන් මම කියන්නේ මේ දැන නොදැන බලලා මේ ශිෂ්ටාචාර නැතුව කරනවා කියලා. ඒ සමහර වෙලාවල් එනවා අපිට මේක කොන්ට්‍රෝල් කරන්න බෑ. අපි විසින් නොකඩ යුතු නොකෑමන කටයුතු සිද්ධ වෙනවා. හරි ලැජ්ජාවකුත් එනවා. ඉතින් මොකද කරන්නේ? ගුලේ ඉතින් මොකද කරන්නේ? එහෙම කියන්න බෑ. يعني මේ සෝබන චෛසික අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. මම දැන් මම ඔය අභිධර්ම ගැන එච්චරම වර්ග කරන්න ඕනේ. මොනවාද? දැන් මෙනෙහි කරනවානේ අපි. එතකොට හන්නේ නිකන් ඉන්නේ සුවනාව වෙන අරමුණ මෙනෙහි කරනවා. ඒක වර්ග කරනවා. මොනවාද වර්ග කරනවා කියන්නේ? එන හිතේ ඉන්නේ ප්‍රකට මොකද්ද? ඒකට මුණ දෙන එකයි. තරහ බව දන්න ගන්න එක මෙනෙහි කරුවට පස්සේ වෙන එක. අද තරහව හොඳයි. ආසාව නරකයි. ඒව මේව කරන්න ඕනේ නැහැ තරහ තරහ. ආසාව ආසාව. නිදිමත ගත නිදිමතයි කියන ඔව්ව ඔව්ව එනකොට ඒක නැතිව හොයන කියලා මෙනේ කරන්නත් නරකයි. ඒ වෙලාවට අපි මූල කර්මස්ථාන යනවා. මූල කර්මස්ථානේ ඉක්මවාගෙන මේක ආවොත් ඒක මෙනේ කරනවා. තමන්න දැනෙන වචනේ. දේශිත සුන්දරී කරනකොට මෙනේ කිරීම ඇත්තද නැත්තද කියලා තමන්න තේරෙනවා. එතකොට ඒක තරයි ආසාව වෙන් වෙලා තියෙන හැටි පෙනේ. ඊර්ෂ්‍යාවෙන් වෙන් වෙලා තියෙන හැටි පෙනේ. මේක හරියට මේ මේ පඨවි ධාතු ආපෝ ධාතු වෙන් කළ දැනගන්නවා වගේ තමයි. නිකන් වෙලාවක් කියලා භාවනාදී නේ? ඒත් ඒක නිකන් නෑ. නිකන් ගිරුවොත් මේ මේකේ එන්නම් පෙරලා කිව්වා වගේ සමාජවාදී ගමනේ අම්බලම් නැත. විපස්සනාවෙත් නිකන් වෙලාවක් නැත. හැම වෙලාවෙම beyond the ball. හදා ගැනීම තමයි අමාරු දෙන්නේ. ඒ හදාගන්න තියෙන එක හදන්න දෙයක් නැහැ. ඉතින් ගේනකොටම ගෙදර ඉඳලා ගේන එකනේ. නිකන් වෙලාව නිකන් නිකමෙක් වෙන එකයි වෙන්නේ. මේ වෙලාවේදී මතක තියාගන්න අපිට කිසිම වෙලාවක් දීලා නැහැ මේ රෙස් කරන්න කියලා එක. භාවනා වැඩකට ගියාට පස්සේ ඔය සුදාමදා වැඩකට ගියාට පස්සේ ඔය කුකුරුට ගිලා නඟුල ගත්තට පස්සේ අතට ආයි විවේකෙන්නේ නැහැ. ඉතින් අදපන් වෛරෝ තමයි. ඊට පස්සේ ගිහලා කාටවත් එක්ස්ප්ලනේෂන් දෙන්න දෙයක් නැහැ. මොකද මේ වෙලාවේ ෆේස් ටු ෆේස් ඉන්න වෙලාවක්. ඒ වගේ හැම වෙලාවෙම දැන් මේ වගේ රිට්‍රීට් එක මේ දවස්වල එනකොට ඉතින් මේක හොඳටම පදන් වෙලා තියෙනවා. දැන් ඉතින් ආයේ නැහැ. රෑ නිදාගෙන ඉල්ලකුත් නැහැ. කම්බේ ඇවිදින ගතිය තමයි තියෙන්නේ. දික්කටම යන්න තියෙනවා. ඈ? ඉතින් ලයිට් නිමයි කියන්නේ නිදිමතයි කියන්නේ මොකෝ? දෙක දෙකක්. ඉතින් ලයිට් නිමයි කියන්නේ මොකෝ? කරුවේද මේ සතියේට ආලෝකේ විතරද කරන්නේ? නෝටිත් නෙවෙයි බලන්න. ඇත්තටම ලයිට් තියෙන එකයි කරදරේ. භාවනා කරන කරන ලයිට් තියෙන එකයි කරදරේ. ලයිට් නැති වෙච්චාම රාත්‍රී ජීව සංඥාව ගන්නවා, දිවා රාත්‍රී සංඥාව ගන්නවා කියලා රාත්‍රී කාර්යපුත්තු සාන්ති කියලා දෙන්නේ. ඒව මේ බොහොම ෆිසිකල් දේවල් අපිට තියෙන්න ඕනේ කොයි එකෙදිත් තමන්ගේ ජාම බේරගන්න. තමන්ගේ චිත්තක්ෂණය මැක්සිමයිස් කරගන්න එකයි තියෙන්නේ. කොහොම නමුත් දැන් ඉතින් වෙලාව අතමාරයි. කවුද නෑ ඔය කතාවල් ඔය කතාවල් දැන් කාලේ ඉස්සර කාලේ භාවනා කරනකොට කොහෙද පොඩි ලයිට් කියලා මම කිව්වේ. භාවනා පත්තු කරන කිව්වම කුටියක ඉන්නකොට කොච්චර වියදමක් කියලා දන්නවද? මුළු රැයක් පහනක් පත්තු කරන්න පොල් තෙල් වලින් කොච්චර යනවද? භූමි තෙල් වලින් කොච්චර යනවද? ලේසිද පහනක් එළියක් තියාගෙන නැහැ කියන එක ලේසියක් කියලා හිතනද කුටියකට ගියාට පස්සේ. මොකද හඳේලිය තියෙනවා නම් හඳේලිය නැත්නම් අමාවක නම් අමාවක දවසේ ඉච්චරයි. අනුසය. ඒ තමයි අනුසය කියලා එකතු කරන්නේ තමයි විපස්සනාවෙන් කරන්නේ. රාගානුසය, දෝසානුසය කියලා. එතකොට තමයි නිවන් දැකීමක් වෙන්න පුළුවන්. අනුසයකට ඉතුරු වෙලා තියෙන තාක්කල් ධානයකට යන්න පුළුවන්, ඤ්ඤාට යන්න බෑ. අනුසය නැති කිරීම තමයි ඔය මේ ඔය ඒක දිගනට අපිට රහත් වීමට අවශ්‍ය කරන ටික නැති කරගත්තොත් රහත් වෙනවා. නමුත් අවාසනා සකලක්ලේශ කියනකොට වාසනා සහිත ගුණය. අයින් කරන්න බුණ සරුවචනාංශය විතරයි. ඒ නිසා සරුවචනාංශය අන්තිම අවාසනාවන්ත පුද්ගලෙක් කියලා කියනවා. නේ කිසිම වාසනා ගුණයක් නැහැ කෙලෙස් වාසනා ඔක්කොම අයින් කළා අපි විතරයි ටිකක් හරි වාසනාවයි ටිකක් අපි ගෙදරත් නම දාලා තියෙන වාසනා කියලා ඉතින් ආවට පස්සේ ඥානන්ද සාන්දේ කිව්වා හරි ගෙනල්ලම තියෙනවා කෙලෙස් ටික වාසනා සහිතයි නෑතරු අනුසය අපිට රහත් වීමට අවශ්‍ය ටික අයින් කරුවට පස්සේ අපිට ඊට පස්සේ ආයෙ මෙහෙට එන්නේ නැත්නම් ඊට පස්සේ අපිට ඊටු ටිකට කවුන්සල්ට කී කරන්න අපි බැඳිලා නැහැ සරුවචනාංශයට විතරයි අනුන්ගේ නිවනටත් හේතු වෙන්න ඕනේ සම්මා සම්බුද්ධත්වයට යනකොට උන්වහන්සේට සියලුම කෙලෙස් දුරු කිරීමට ඕන නිසායි ඔය සාරා සංකේ කල්පලක්ෂයක් අර වැඩේ රහත් වෙන්න පින තියේදිත් ඒ මතු මතේ දිගට වැඩ කරේ ඒක ඉතින් හරි අමාරුයි හිතා ගන්න අමාරුයි අපිට මේ මේ මේ අවශ්‍ය ටිකවත් අයින් කර ගන්න බැරුව ඉන්නකොට උන්වහන්සේ මේ රහත් වෙන්න පින තියේදි කොහොම මේ ඉදිරියට ගියාද කියන එක හිතා ගන්න බෑ අපේ වෙලාව අටහමාරයි